ඒ සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ <clears throat> දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම සඳහා ධාතු මනසිකාරයෙන් පටන් අරගෙන අනිකුත් නාම ධර්ම දක්වාම විහිදමින් බොහොම විචිතුරු කතාවක් විචිතුරු විවරණයක් මේ සූත්‍රය සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඒකේ ආරම්භයේ වශයෙන් අවබෝධ කරනවා නම් කාලය ගන්නවා නම් කුසලයක් කරනවා නම් කරන්න තියෙන කුසලය තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියන එක බොහොම ආරම්භක මූලික තේමාව වශයෙන් ඉදිරිපත් කරනවා. මේ නිසාම දෝ සමහරු සරුවච්ච දේශනාව පිටු කරනවා නම් නැත්නම් සරුවච්චන් වහන්සේගේ ධර්මයේ තේමාව මොකක්ද කියලා හිතනවා නම් මේ චතුරාර්ය සත්‍ය කියලා තමයි සමහර අත්තු කියන්නේ. ඒකට හේතුව මේ වගේ තැන්වලදී සාරිපුත්‍ර සාංශේ සියලුම කුසල් මේ චතුරාර්ය සත්‍ය බහාලනවා ගොඩ බිම වසන සතුන්ගේ පාද සටහන් අතර අත්පාදයේ ලොකු වෙන්නාසේ අත්පාදයේ තුල අනිකු සියලුම සත්ව පාසටහන ඇතුළු කරන්න පුළුවන් වගේ චතුරාර්ය සත්‍ය තුල සියල්ලම ඇතුළත් කරන්න පුළුවන් බව. ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වශයෙන් කවුරුත් දන්න මේ චතුරාර්ය සත්‍ය විස්තර කරලා දීලා ඒකෙන් මේ භාවනාව සඳහා නැත්නම් භාවනා කරන්න සඳහා ප්‍රායෝගිකව වැදගත් වෙන දුක්ඛාරය සත්‍ය විස්තර කරන්න පටන් ගන්නවා. මේ චතුරාර්ය සත්‍යයේ හත චතුරාර්ය සත්‍ය කියලා සඳහන් කරන මේ ආර්ය වූ සත්‍ය සතරෙන් ක්‍රියාකාරී කොටස නැත්නම් භාවනා කරන කෙනෙකුට කර යුතු කොටස් තියෙන්නේ පළවෙනි ආර්ය සත්‍ය දෙකේ විතරයි. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ බලනකොට දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයන් වශයෙන් ආත්මසිම අවබෝධ කළ යුක්ක් බවත් සමුදය සත්‍ය නම් වූ තෘෂ්ණාව පහ තබ්බන් වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ යුතු බවටත් මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙන නිරෝධ සත්‍ය කියන්නේ අර සමුදය සත්‍ය ප්‍රහාණයටම කියන නමක් පමණයි. සමුදය සම්පූර්ණ තෘෂ්ණාව නිරෝධ කරපුවාම නිරෝධ කරපුවාම ඒකට නැත්නම් සමුදය සත්‍ය කියන කෙලස් ගංගාව වියලවා දැම්මට පස්සේ වෙන தત્ත්වය තමයි නිරුද්ධ භාවය කියලා කියන්නේ මේ වෙනස් දෙයක් නෙවෙයි. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා ඒ ධම්මචක්කපවසන සූත්‍රය කියන ඔය කියන ලද තෘෂ්ණාව ගේම අශේෂ ශේෂ නැති වුණා වූ විරාගය දුරු කිරීම නිරෝධයමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඒ නිරෝධ සත්‍ය ආબોධ කිරීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපදාවයි මාර්ග සත්‍ය කියන්නේ. ඒ නිසා ලෝකයට ගැලපෙන්නේ මේ ලෝකයේ දැක ගන්න පුළුවන් වෙන්නේ ওই පළවෙනි සත්‍ය දෙක පමණයි. දුක්ඛ සත්‍යත් සමුදය සත්‍ය විතරයි. ඒතකොට නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය කියන දේවල් මේ ලෝකය කියනා වූ දිරණ paludu වෙන කැඩෙන බිඳෙන දේවල් වලට දාන්න බෑ. ඒක එවැනි දේන් විනාශ වෙච්ච ගතියට තමයි අනාලම්බිත ගතියට තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඉතින් කෙසේ නමුත් ප්‍රායෝගික පැත්තෙන් බලනකොට මේ සූත්‍රයේදී විස්තර කතාවක් කරන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳවයි. හැබැයි එතනින් නතර කරන්නේ ඒ දුක්ඛ සත්‍යය නැති කිරීමේ මාර්ගයත් ඒ ඒ දේවල් විස්තර කරන ගාම කරගෙන යන්න සාරිපුත්‍ර ස්වාමීන් සමර්ථ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ දුක්ඛාරය සත්‍ය ඉස්මතු කරගෙන ඒ දුක්ඛාරය සත්‍යය ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරන ආකාරයටම සම්මුති වශයෙන් ජාති ජරා මරණ වශයෙන් දක්වලා අවසානයේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන විදිහට පංච උපාදානස්කන්ධයන්ටම පිටු කරලා ගත්තොත් දුක කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථාව ගන්නවා මේ පංච උපාදානස්කන්ධයන් පෙන්වන්න. ඒක තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා අපි දක්වන නාම රූප දෙකමයි මේ රූප කියන එක එහෙමම කියලා නාම කොටස හතරට කඩලා පෙන්නනවා. එතකොට උපාදාන ස්කන්ධ පහක් වෙනවා. ඒ උපාදාන ස්කන්ධ පහෙන් ආධුනිකයා පටන් අර ගන්න ඕනේ අල්ලන්න පුළුවන් ප්‍රමාණ කරන්න පුළුවන් වැරදුනොත් ආය අරමුණු සලකුණු ගන්න පුළුවන් රූපස්කන්ධයෙන්ම. ඒක නිසා ථේරවාදය විශේෂයක් කරලා මේ කර්මස්ථාන භාවනා කියන එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ කර්මස්ථාන භාවනාවලින් සඳහන් කෙරෙන්නේ කායානුපස්සනාවෙන් පටන් අරගෙන නැත්නම් රූප ධර්මයන්ගෙන් පටන් අරගෙන හිතට අවශ්‍ය කරන්නා වූ භාවනාවට අවශ්‍ය භාවනාමය ගුණ ප්‍රධාන වශයෙන් කියන සතිය පිහිටවීම සමාධිය ඇති කිරීම අනිකුත් වීර්ය ප්‍රඥා ධර්ම ඇති කරගෙන ඒ ආඩ්‍ය වෙච්ච හිතකින් ආයුධ සම්පන්න හිතකින් තමයි වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන ධර්මතා වෙනවත් කියනවා නාම ධර්ම වලට හිත ගමන් කරවන්නේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙදිම දන්නා තන සිට ප්‍රමාණ කළ හැකි තන සිට අරමුණු කළ හැක්කක තන සිට ප්‍රමාණ කළ නොහැකි නොදන්නා තැනට යාම කොයි මේ ක්‍රමයේ පවතින්නේ. මේකට කියන්නේ ආනුපුබ්බි පටිපදාව කියලා. අනුපූර්ව ක්‍රමය. ඉතින් මෙතනදිත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක පේන්න තියෙනවා. උන්වහන්සේ ඒ රූපස්කන්ධය ඊට පස්සේ අරගෙන ටික පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් කඩලා පෙන්නනවා. ඉතින් ඒකෙදී අපි මේ වෙනකොට පඨවි ආපෝ කියන කොටස් දෙක සාකච්ඡා කරන්න යෙදුනා. ඉතින් අද සූත්‍රයේ හැටියට නම් තේජෝ ධාතුව තමයි සඳහන් කරන්න තියෙන්නේ. නමුත් අද අලුතෙන් ආපු කට්ටියටත් භාවනා ක්‍රමය හඳුන්වා දීමේ කොට පාදා ගැනීමේ අදහසින් වායෝ ධාතු කොටාසේ ඉස්සරහට ගන්න මම හිතාගත්තා. ඒ අවස්ථාවේ හැටියට සලකලා අපි ඒ අනුව පස්සේ දවසක තීජෝ ධාතුව සලකා බලමු. එතකොට මේ වායෝ ධාතුව මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්වන අත්‍යපදෝපමාවට ගැලපෙන විදිහට උන්වහන්සේ අර්ථකථනය දෙනවා. ඒ අර්ථකථනය කියන්නේ කතමාචාවුසෝ වායෝ ධාතුව. ඒක තමයි අද අපි දවසේ තේමාව වශයෙන් තේරුම් කරගන්නේ. අවැත්ති මෙහිලා මේ කියන මහා හත්තිපදෝපම සූත්‍ර තේමාවට අනුව බලනකොට මොකද්ද වායෝ ධාතුව කියන්නේ? සියා අජ්ජත්තිකා සියා බාහිරා. වායෝ ධාතු ආධ්‍යාත්මිකය බාහිරයයි කොටස් දෙකක් ඇත්තේය. ඒක තමයි ඉස්ලාම කියන්නේ. ඊට පස්සේ එයින් අත්විඳිය හැකි ආධ්‍යාත්මික වූ වායෝ ධාතුව තමයි භාවනාවට ලක් කරගන්නේ. ඒකේ එක පැත්තක් පේනවා පච්චත්ත ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කළ හැකි බව. දෙක කවදා හරි අපිට දුක් වෙනවා නම් දුක් වෙන්නේ ආර්ය සත්‍යයක් වශයෙන් අඳුනාගත යුතු වෙන්නේ මේ අපි ආධ්‍යාත්මිකයි කියලා අඳුනගත්ත කොටස් විතරයි. බාහිර තියෙන වාතය අපිට කවදාවත් කරදර කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දුක්ඛ සත්‍යයට නැඹුරු වෙන විදිහට සමුදය සත්‍යය මතුවෙන හැටි පෙන්වීමේ මාර්ගයක් විදිහට අධ්‍යාත්මික වායෝ ධාතු සඳහන් කරනවා. ඉතින් මෙතනදී අපි දන්නවා පාඨවි ආපෝ කියන කොටස් දෙකට අපි තේරවාද ශාසනයේ සඳහන් වෙන දෙචිස් කොටාස දෙකට කඩලා පෙන්නන්න පුළුවන්. පළවෙනි 20 පඨවි ධාතු වශයෙන් දෙවෙනි 12 ආපෝ ධාතු වශයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් මෙතෙන්ට එනකොට වායෝ ධාතුවට යනකොට ත්‍රිපිටකේ පුරාම තියෙන එකම ක්‍රමයකට වායෝ ධාතු උද්ධගම වාතයේ අධෝගම වාතයේ කුච්චසේ වාතය, කොට්ටසේ වාතය, අංගමංගානුසාරී වාතය සහ ආස්වාස ප්‍රස්වාස වාතය කියලා කොටස් හයකට කඩනවා. විතර 32ට 30 කොටාස වලට හයක් එකතු වෙනවා වායෝ කොටාස. ඒක සාමාන්‍ය සම්මත අසුබ භාවනාවට ගන්න දෙතු කොටාසේ නැහැ. නමුත් මේකේ හැම තැනම තියෙන්නේ උද්ධංගම වාතයේ වශයෙන් සඳහන් කරන්නේ අපේ ආහාර මාර්ගය <clears throat> කපලා දික් කරුවොත් අපි බම්බයක් අත් දෙක දික් කරුවොත් දෙපැත්තට ඒ වගේ හයහමාරක් විතර දිගයි කියලා කියනවා මේ ඇක්චුලි තියෙන දඟර දිග හරපුවා. නැත්නම් අපි අත් දෙක උස්සලා හිටගෙන අත් දෙක උස්සගත්තොත් තියෙන උස වගේ හයහමාරක් හතක් විතර වගේ ප්‍රමාණයක් ස්ත්‍රී පුරුෂ අතර පොඩි වෙනසක් තියෙනවා. මේක ඉහළ පහළ යනවා. අන්න ඒකේ මැද ඉඳලා උඩ දිහාවට තල්ලු කරන වායත කොටාසයක් තියෙනවා ආහාර දිරවීමට ඒක අවශ්‍යයි. ඒක තමයි අපි මේ ඈනුම් අරිනකොට බුරට එනකොට වගේ උඩට තල්ලු කරන වාතයක් තියෙනවා. ගොඩුස් යනවායි කියලා කියන්නේ. රාම තෙල් කියලායි කිය මේකට කියන්නේ සිංහල භාෂාවේ රාම තෙල් අරින වෙලාවට වැඩ කරන උද්ධංගම වාතය. ඉහළට යන වාතය. ඊට පස්සේ මේ ආහාර පල්ලෙහාට තල්ලු කරන්න නිතරම ක්‍රමාකුංචන ක්‍රමයට බඩවැල් දිගේ පල්ලෙහාට කරන අධෝගම වාතය කියනවා වාත පිට වෙනවයි කියලා අපි කියන එකත් මේ ආහාර පල්ලෙහාට ගෙනියන එකත් දෙකම කරන්නේ ඒ අධෝගම වාතය. ඒක නිකන් හරියට කියනවා නම් මූද මැදින් පටන් අරගෙන ගහන රැල්ල මූදේ සීමාව දක්වා දෙපැත්තට විහිදෙනවා. හැම පැත්තටම විහිදෙනවා. කොහෙන් පටන් ගන්නවද දන්නේ නැහැ. පේන දින හැම තැනම යූරට රැල්ල ගහන ගතියක්. ඒ වගේ තමයි මේ ආහාරයේ පද්ධතිය මැද ඉඳලා දෙපැත්තට නිට්ටරෝම අපි නිදාගෙන හිටියත් මොනවා කරත් ඒ වාතය වැඩ කරනවා. ඒ වාතයේ වැඩ කිරීම බාධා වුණොත් තමයි ওই নানা ප්‍රකාර වාත රෝග එන්නේ. ඒ කොටස දෙකට කියනවා උද්ධංගම වාතය සහ අධෝගම වාතය. ඊගා කුච්චිසේ ආවාතය සහ කොට්ටසේ ආවාතය කියලා කියනවා. ඒ බඩවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රමාකුංචන ක්‍රමයේ වැඩ කරන්නේ කුච්චිසේ වාතය. කොට්ටසේ වාතය කියලා කියන්නේ ඒ බඩවැල් වලින් පරිබාහිර හැමෙන් ඇතුලේ තියෙන උදර කුහරය තුල ක්‍රියාත්මක වෙන වාතයක් තියෙනවා. බඩවැල් ඇතුළ පිට දෙකට ගත්තාම ඒකට කියනවා කුච්චසේ වාතේ කොට්ටසේ වාතේ කියලා. ඒ වාත කොටස් මේ ආහාර දිරවීමට නිතරම අවශ්‍යයි ඒක නිසා යුවා අපේ ඉච්ඡානුක පේශින්ගෙන් නෙවෙයි වැඩ කරන්නේ අනිච්ඡානුක පේශින්ගෙන් නිතරම මේගොල්ලෝ මේ වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ තියෙනවා අංගමංගානුසාරී වාතය කියන එක අංගපසංග එහෙ මේ හොලවන්න උදව් කරන වාතය ඒකට සාමාන්‍ය චිත්තකිරිය වායෝ ධාතුව කියලා පසු කාලිනව අටුවාචාරින් වහන්සේලා යොදාගෙන තිනවා අපේ හිතට අත දිගාරින්න ඕනේ නම් ඉස්සල්ලාම ඒ හිතෙන් ඒ මොකක් හරි හේතුවක් නිසා අපි දකිනවා රසවත් කෑමක් තියෙනවා ඒක කෑම ගන්න අත දිගාරින්න ඉස්සල්ලාම චේතනානුරූපව හිත සංඥාවක් නිකුත් කරනවා. ඒ නිකුත් කරපුවාම ඒ සංඥාව අනුව ඒ හිත ක්‍රියාත්මක කරන චිත්ත ක්‍රිය වූ වායෝ ධාතුව නිසා අත දිගහනවා. යම් වෙලාවක ඒ සංඥාව නිකුත් වීම නතර වුණා නම් ඒත් එකම ඒ අත දිග ඇරීමේ කෘත්‍ය නතර වෙනවා. ඒක හරියට කියනවා නම් මේ ශාලාව නැත්තම් මේ ආයතනය විදුලිය කලවලා තිබුණාම අපි දන්නවා ඒකේ විදුලි පුවරයට ගියාම ස්විච් බෝඩ් එකට ගියාම අපිට අවශ්‍ය විදුලිය නම් ආලෝකය නම් විදුලි ඒ ස්විච් එක දාපුවාම එතුවාක් වෙලා කරබන තිබුණු ඒ විදුලි බුබුල ආලෝකමත් වෙනවා. අපිට ඕන කරන්නේ ෆෑන් එකක් වැඩ කරන විදුලි පංකාවක් නම් ඒකට දාපුවාම අර යකඩ කොට එක පාට ක්‍රියාත්මක කළ වායු ධාරාවක් කරකැන ශක්තියකින් නිකුත් කළ වෙනවා. ඒක නිකුත් ඒ විදුලිය දුවන්නේ සීතකරණයකට නම් විදුලිය මේ දීපු ගමන්ම ස්විච් එක දාපු ගමන්ම සීතල කිරීමේ වැඩ පිළිවෙලකට යනවා. ඒ වගේම ඒක යොමු කරලා තියෙන උණුසුම් කරන එකට නම් ස්විච් එක දාපු ගමන්ම ඒ යන්ත්‍රේ රත් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට එකම විදුලිය දෙයක් කරකවන්න දෙයක් උණුසුම් කරාන්න දෙයක් සීතල කරාන්න විදුලි ආලෝකය ගන්නවන්න විවිධාකාර පැති වලට දාන්න ඕනේ. හැබැයි ඒ අදාළ ස්විච් එකට දානකම් ඒ යන්ත්‍රේ නිකන් යකඩ ගොඩක් විතරයි. විදුලිය ගිය ගමන්ම එයා එයාට ඒ පුරුදු වැඩ පිළිවෙල කරනවා. ඒ වගේ තමයි මේ අංගමංග කියලා කියන අපේ අංගපසඟ ඒ අදාළ විදුලි ධාරාව එනකන් සූදානම්ව ඉන්නවා. විදුලි ධාරාව ආපු ගමන් ඒකට කියන්නේ චිත්තකිරිය වේගය අනුව වැඩ කරනවා. එතකොට ඒකට අංගමංගානුසාරී වාතය කියලා කියනවා. මේක ඉච්ඡානුගතයි. මේක චේතනා පූර්වකයි. අර කුච්චසේ වාතය, කොට්ටසේ වාතය, උද්ධංගම වාතය, අදෝගම වාතය වගේ අනිච්ඡානුක පේශින්ගේ නෙමෙයි සිද්ධ වෙන්නේ මේකට චේතනාව සම්බන්ධයි. ඊට පස්සේ තියෙන ආස්වාස ප්‍රසආස වාතය. අපි මේ ආනාපාන සති භාවනාවට හෝ පිම්බීම හැකිලිම භාවනාවට පාවිච්චි කරන වාතය. මෙන්න මේ විදිහට වායු කොටාස හයක් මේ ශාසනය හඳුනාගෙන තියෙනවා. ඒක ඉතින් මේ කාලේ තියෙන නවීන වෛද්‍ය විද්‍යානුකූල වැඩ දිහා බැලුවත් කිසිම පටලැවිල්ලක් නැහැ. ඒක අනුයාතව ගියේ මේක හැබැයි බොහොම පැරණි එකක්. මේ සරුවචනාංශයේගේ හෝ මේ සාරිපුත්තු සාංශිකේ දේශනා අඩුම ගානේ අවුරුදු 2550කට 50කට නෙවෙයි ඊටත් අවුරුදු 20 30කට වැඩිය පැරණි. ඒ වගේ තියෙනවා මේක දැකලා පෙන්නපු විද්‍යානුකූල ගතියක්. ඉතින් මේකෙදී මෙතෙන්ට යනකම් සරුවචන මේ සාරිපුත්‍ර සංස උගන්වීමක් මේ කරන්නේ. අපි ළඟ තියෙනවා නම් වැරදි අදහසක් මේක ඇතුලේ ජීවියෙක් ඉන්නවා මේක ඇතුලේ ආත්මයක් තියෙනවා නැත්තම් මේ ශරීර නැමැති කූඩුව ඇතුලේ නේවාසික කෙනෙක් ඉන්නවා මේ කූඩුවට විධායක කෙනෙක් ඉන්නවා එහෙම නැත්නම් මේක විඳින කෙනෙක් ඉන්නවා කියලා ගන්න තියෙන මායාව හොබස් බය නැති කරන්න නම් මේක ඇතුලේ වෙන වැඩපිළිවෙල අපි කිව්වොත් මේ විදුලිය දුන්නාට පස්සේ ඒ ඒ යන්ත්‍ර වැඩ කරන්නේ ඉව ඇතුලේ කවුවක්වත් ඉඳලා නෙමෙයි ඒ විදුලි පත්‍ත්‍ය සකස් කරලා තියෙන්නේ විදුලි එනකොට එකක් සීතල වෙනවා එකක් රත් වෙනවා එකක් කරකවනවා එකක් එළිය කරනවා ඕන ඕන විදිහවල් කරතේ. ඒ විදුලි වෙන ඕන දෙයකට යොදාන්න පුළුවන්. ඒ යන්ත්‍රයට දුන්නොත් ඒ යන්ත්‍රය එහෙම වැඩ කරනවා වෙන යන්ත්‍රයට දුන්නොත් වෙන විදිහට වැඩ කරනවා. අන්නේ විදිහට වායෝ ධාතුව කියලා කියන්නේ ශක්තියක් නම් ඒක අජ්ජත් බහිද්දා කියලා කොටස් දෙකක් තියෙනවා. මේ අජ්ජත් කොටස තමයි පණ නල කියලා අපි සඳහන් කරන්නේ ප්‍රාණය එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස ආන අපාන කියලා ගණන් අරගන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා බබෙක් ඉපදිච්ච ගමන් ඒ බබාට පණ තියනවාද කියලා දැනගන්නේ මේ හුස්ම ගැනීම පටන් ගත්තොත් තමයි. ඉතින් ඒකෙදිත් ඇත්තට මේ මොකක් කියන්නේ ගහම ඥාන රාමසෝන්සිකෝ කියට යන්න ඕනේ නැහැ පටල වෙනවයි කියලා. ඉතින් මේ සුතමේ වශයෙන් ගත්තොත් සඳහන් කරනවා පටලැවීම සඳහා නෙවෙයි කියන්නේ මේ හුදු සුතමේ ඥානය සඳහා. ඇතුලේ බබා එළියට එනකොට බඩ ඇතුලේ පිරිච්ච වාතයේ එළියට පිටවීම තමයි ඉස්සල්ලාම වෙන්නේ කියලා. ඒ මාගේ යෝනි මාර්ගයේ තියෙන තදවීම නිසා ඒක නිසා අර නාස්පුඩු වල තිබිච්ච සෙවල જાති ඒ ඕජාව ඒ ගර්භාෂය ඇතුළේ තියෙන ඕජාව ඔක්කොම පිඹගෙන එළියට දාගන්න උ පටන් ගන්න. ඒක නිසා පළවෙනියෙන් පටන් ගන්නේ පිට කරන වාතය කියලා කියනවා. ඊට පස්සේ තමයි ඇතුළට මේ ඒ ඒ කියන වාතේ අරගෙන එන්නේ බබා ඇතුලෙන් අරගෙන එන්නේ. පළවෙනිම හුස්ම ඇතුලට ගන්නේ මේ කෙලසිච්ච දූලි සහිත වාතේ. ඒ නිසා මේ වෙලාවේදී නහයෙන් පටන් ගන්න බඩට යනකම් කටුවත්තක් දාලා ඇද්දා වගේලු තේරෙන්නේ. කවදාකවත් හුස්ම අරගෙන නැහැ මේ වගේ ගොරෝසු වාතයක්. ඉතින් අඬාගෙන තමයි උපදින්නේ. ඒ හුස්ම ගන්න එක හරියට නහයට වතුර දැම්මා. මෙතනදී එතකොට අස්ස පාන කියලා සඳහන් කරන්නේ පළවෙනි ක්‍රියාවලිය නම් ජීවිතේ පටන් අරගන්නේ ප්‍රස්වාසයෙන් වහන. ආස්වාසය තමයි දෙවෙනිට සිද්ධ වෙන්නේ. නමුත් ඒක නෙවෙයි සාමාන්‍ය ව්‍යවහාරේ පවතින්නේ ඉස්සර වෙන්නේ ආස්වාසය ඊගාට ප්‍රස්වාසය කියලා. ඉතින් මේක නිකන් හුදු බහුසුත භාවයේ සඳහා කියනවා මිසක්කා මේවා නිකන් වචන පටලවා ගන්න තියෙන දෙයක් නෙවෙයි. කෙසේ නමුත් මේ ආස්වාද ප්‍රසවාසයෙන් තීන්දුව වෙනවා බබා පණ තියනවද නැති කියලා. ඉතින් ඒකම තමයි ඒ නිසා මේ ආස්වාද ප්‍රසවාසය පිළිබඳව ਸਰවචනසේ සඳහන් කරනවා භාවනාවකට සඳහා සඳහන් කරනට ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලී කතා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචන අසේචන කෝච සුකෝච විහාරෝච කියලා. උනා සඳහන් කරනවා මේ ආස්වාද ප්‍රසවා මේ ආනාපාන සති සමාධිය ගත්තොත් ඒ සමාධිය ඇති කරගත්ත කෙනාට ශාන්ත භාවයක් තියෙනවා. ඒ ශාන්ත භාවයට ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ මේ හිතවිලි කපලා දාන නිසා. එනතන් විචා මේ විතක්ක උපච්ඡේදේ නිසා හිතේ අර අවුල් සහගත தත්වේ නැතුව ආනාපානයේ සමාධිගත වෙනකොට ශාන්ත භාවයක් තියෙනවා. අනීතයි බොහොම ප්‍රණීතයි. ආනාපාන සති සමාධියට යනකොට ප්‍රණිත වෙන්න එක හේතුවක් තමයි හුස්ම කොහොම සංසිඳිලා තියෙන්නේ. අනිත් එක හිත සම්පූර්ණයෙන්ම හුස්ම අත වැටලා තියෙන සප්‍රණීත භාවයක් තියෙනවා. සන්තෝෂය උපනිතද අසේචන කෝච කියලා ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ඊ ආස්වාස ප්‍රස්වාස අරමුණ හොයාගෙන අසුභ භාවනා කරන කෙනෙක් සෝහනකට යනවා වගේ හෝ කසින භාවනා කරන කෙනෙක් කසින මණ්ඩල හදන්නා වගේ හෝ මොන්නම වෙහෙසක්වත් නැහැ ස්වභාවිකයෙන්ම ලැබිච්ච දෙයක්. සේචනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාලි වචෙන් සඳහන් කරන්නේ වතුර දාලා අනලා කරන වැඩේ. කියන්නේ කසින මණ්ඩල හදලා තියෙන ඉස්සර විවිධ මැටි අනලා රෙද්ද ගාලා ඉතින් ඒව හැදිල්ලක් අවශ්‍ය කසින භාවනාවට. ආනාපාන සතිය ඉබේ ලැබිච්ච එක. අසේචන කෝච. සුකෝච විහාරෝච. යම් කිසි කෙනෙක් කාය දුස්චරිත වචී දුස්චරිත නතර කරලා එක තැනක වාඩි වෙලා හුස්ම ඇවිස්සෙන જાති හිතවිලි කාම හිතවිලි ද්වේෂ හිතවිලි එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච කියන නොසන්සුන් ගති හෝ සැක කියන දේවල් තමයි අපේ හුස්ම ටිකක් සුවාසයක් වඩපත් කරන්නේ. මොකද ආනපන සමාධියට යනකොට ඒ ඔක්කොම නතර වෙලා සුඛ වේරණයක් ලැබෙනවා. සුවසේ වාසයක් ලැබෙනවා. ඉතින් ඒක තමයි ඒ නිසා සරුවචනසය සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට මාරාන්තික නැත්නම් තමන්ව විනාශ කරන අනුන් විනාශ කරන වර්ගයේ භයානක හිතවිලි පහළ වෙනවා නම් එවැනි කෙනෙකුට ආනාපාන සති භාවනාවෙන් ඒ සුඛ විහරණය ලබා දෙනවා කියන්නේ. ඇත්තට මේක මේ විස්තරය හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ මේ මේ කියපු පාඩේ අරගෙන තියෙන සූත්‍ර පිටකේ නෙමෙයි ඒක තියෙන්නේ මේ විනය පිටකයේ වික්ෂුන් වහන්සේලාගේ පාරාජික පාළිය තුන්වෙනි පාරාජිකාව සම්බන්ධයෙන් ඒකට හේතු වෙලා තියෙන්නේ සමහර ස්වාමින් වහන්සේලාට සරුවචන වහන්සේ විසින් දීපු උපදේශ නිසා මේ දෙතිස් කුණප භාවනාව සහ මරණානුසති භාවනාව දැඩිශේ කරන්න ගිහිල්ලා හිත වික්ෂිප්ත වෙලා මැරෙන්න හිතලා මේක මහා මේ මේකනම් සත්‍යය මොකටද ජීවත් වෙන්නේ ඇති වැඩක් නැහැ කියලා වනස්සිතවිල්ලක් ඇවිල්ලා සීදීන සංගන්න පටන් ගන්න තියෙනවා මේ ਸਰවචනාංශයේ මේ භාවනාව දීලා කාලයක් ඉඳලා අපහු වෙනකොට ඒ වගේ සිද්ධි වෙච්ච නිසා අන්න එවැනි වනස්සිතවිලි සහිත හිතක් සංසුන් කිරීමටයි මේ සාන්ත වූ ප්‍රණීත වූ සුඛ වේරණයක් දෙන ආනාපාන සති භාවනාව මේ අස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව මුල් කරගෙන කරලා තියෙනවා. ඉතින් අපි ආධුනික කෙනෙක් අහගෙන ඉන්නවා නම් කොහොමද ආනාපාන සති භාවනා කරන්නේ කියන උපදේශ පන්තියක් මේ බණටම රිංගවලා ගත්තොත් අපිට කියන්න වෙන්නේ මේ අස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව ඊටාම සාන්ත වූ ප්‍රණීත වූ සුඛ විහරණය කියන දින දෙයක් නිසා යම්ම දෙයකට අපේ හිත යෙදිලා තියෙනවා නම් ඒ තාකල් අස්වාස් ප්‍රස්වාසයට හිත යන්නේ නැහැ. ඒ නිසා අස්වාස ප්‍රස්වාස වාතයත්තා වූ මේ සුඛ විහරණය ලබන්න කැමැති නම් සමාධිය ලබන්න කැමැති නම් සාන්ත ප්‍රතිභාවට කැමැති නම් ඒක නට කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීම සරුවචන සඳහන් කරන්නේ ගම gedara අතහැරලා කැලේකට යන්න. ගහක් මුලට යන්න. එහෙ නැත්නම් කාමභෝගයෙන් වෙන් වෙච්ච ශූන්‍යාගාරයකට යන්නේ කියලා. මොකද මේ ගමක ඕ ගෙදරක නගරයක ජීවත් වෙනකොට මේ ඇහැ පිනවන කන පිනවන අපි කියන වෙළඳ ප්‍රචාර වැඩ නිතරම පීරිගෑවෙන. නිසා කෙනෙකුට ඔළුව කෙලිච්ච යන්නට අමාරුයි. එතකොට ඇහැ කන නාසය වගේ දේවල් වැඩ කරන තාක්කල් කවදාකවත් හිත ආස්වාස් ප්‍රසවාසයට යන්නේ නැහැ. නමුත් ආස්වාස ප්‍රසවාසයේ තමයි ජීවිතයේ ගෙන දෙන ජීවිතය පවතින අඩුවෙන්ම අවශ්‍ය කරන දේ. ඒක ඒක තියෙද්දි තමයි අපිට කයි අනිකුත් දේවල් වැටෙන්නේ, දිවට රස වැටෙන්නේ, නාසයට ගඳ වැටෙන්නේ, කනට ශබ්ද ඇහෙන්නේ, ඇහැට රූප පේන්නේ ආස්වාස් ප්‍රසවාසයේ තිබුණොත් තමයි. යම් වෙලාවක ඒක නිරුද්ධ වුණා නම් අනික් සේරම වැඩ කරනවා. ඒක නිසා විශාක උපාසකතුමා මේ ධම්මදින තෙරින්නාසිකෙන් අහනකොට මොකද්ද ආර්යාවෙනි කාය මේ සංඛාර කියලා කාය පැවැත්වීමට අවශ්‍ය කරන අඩුම දේ මොකද්ද කියලා හමෝ කියන්නේ ආස්වාද ප්‍රසවාස. ඒ නිසා යම් කිසි වෙලාවක අපිට ආස්වාද ප්‍රසවාසයේ හදාරන්න වෙනවා නම් අනිවාර්යම දෙයක් තමයි හොඳට දන්න කෙනෙකුට ඒ අනිකුත් ඇහැ කන ජීවනාශය කය කියන දේවල් කෙරෙහි හිත වික්ෂිප්ත වෙන ගති ප්‍රයෝග වලින් වහන්න වෙනවා. නොකරොත් මේකට හිත යන්නේ නැහැ. නැත්තම් මේ සාන්ත භාවයට යන්න බෑ. ඒකයි මේ අරණ්‍යගත, රුක්ක මූලගත, ශුන්‍යාකාරගත කියන බාහිර පරිසරය පෙන්ලා තියෙන්නේ. ඒකත් කරලා එතින් ගියාට පස්සේ ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා කියන ඉරියව් හතරෙන් මේ වායු පොට්ටබ්බ ධාතුවත් එක්ක වැඩ කරන හොඳම ඉරියව්ව වාඩි වෙන්නේ. ඒ වාඩි වුණාට පස්සේ ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව නොසන්සුන් නම් අසමබර නම් දඬු වෙලා දැඩි වෙලා තියෙනවනම් අපේ හිත අර සාන්ත ප්‍රණීත වූ ආස්වාද ප්‍රසවාසයට යන්නේ නැහැ. ඒක නිසා කියනවා වාඩි කරවලා හොඳට හිතට මේ විවේක වීම සඳහා කයට හොඳට මෛත්‍රී කරන්න, මෙලෙක් කරගන්න, සහැල්ලු කරගන්න, සමබර කරගන්න. ලිහිච්ඡ ස්වරූපෙන් කය පවත් ගන්න. ඉතින් මේකෙන් මේ පෙන්වන්න හදන්නේ අපි මේ ජීවත් වීම කියන අඩුම ලංසෝට බස්සන්නයි හදන්නේ. ජීවිතේ විසිතුරු නෙමෙයි. ආලවට්ටම් නෙමෙයි. ඒ ආලවට්ටම් වලින් වෙලා තියෙන්නේ අර මූලික දේ හඳුනා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අන්තිමට බලනකොට මේ ශාන්තෝ ප්‍රනීත ආනාපාන භාවනාව ආනාපාන සමාධිය නොදැන අනන්තවත් අවස්ථාවක් තියෙනවා මැරලා යනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර හිත නන්නත්තර වෙලා තිබිලා මැරලා ගියාට පස්සේ ඒව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තවත් දිගින් දිගට භවයෙන් භවයට යනවා. ඒ නිසා මේකේ අඩිය පාද ගණ්ඩයි මේ ආනාපාන සති භාවන ආස්වාද ප්‍රසවාස කාය සංස්කාරවලට හිත යොදන්න කියන්නේ. ඉතින් ඒ වාඩි වුණාට පස්සේ කායේ වෙහෙස නැති ගතිය, වේදනා නැති ගතිය අවශ්‍ය සාධකයක්. ඒවට කියන්නේ සමතනුග්‍රහිතය කියලා. හිත සමාධිගත වෙන්න ඔය කියන ආනාපාන සමාධියට එන්න නම් අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ කරනවා කියලා කියන්නේ උලක් උඩ ඉඳගෙන එහෙනම් කටුගේක දාගෙන එනත්තම් වැලේ ඇවිදිද්දී හෝ කඹේ ඇවිදිද්දී හරි ආනාපාන කරන්න බෑ. ඒ මොකද එතකොට වෙන්නේ මොකද හිත බාහිරට දුවනවා. ඒ ආධුනිකයා විශේෂයෙන්ම කය හොඳට තැම්පත් කරගන්නවා. තැම්පත් කරලා ඒක ඒටම ඒක බලා ගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඒ කයට හොඳට මෛත්‍රී කරනකොට ස්වභාවයෙන් අංගමංගානුසාරී වාතය නතර වෙනවා. කියන්නේ අතපය හෙල්ලිලි නතර වෙනවා. කොච්චසේ වාතය කොට්ටසේ වාතය කියලා කියන්නේ බඩ පෙරලෙන ගතිය, බඩේ වාතේ ඒවා තියෙනවනම් ආනපාන භාවනාව කරන්න බෑ. උද්ධංගම වාත අදෝගම වාත තියෙනකොට දැන් සාමාන්‍ය කැස්ස කියලා කියන උද්ධංගම වාතය. ඒක තියෙනකොට Tamanne විතරක් නෙවෙයි ළඟ ඉන්න කෙනාටත් භාවනා කරන්න බෑ. ඒක ඒවා ඒගොල්ලෝ අඩු කරගන්න. අඩු වෙනවනම් හොඳයි කියන්නේ. ඒ මොකද අස්වාස ප්‍රස්වාස වාතේ නම් මේ ශාන්ත සුන්දර භාවයට යන්න අනිකුත් වාත ඔක්කොම වාත වෙනවා වැඩි. ඒ නිසා ඒව ප්‍රයෝගයෙන් උපක්‍රමයෙන් නැතර කරන්න නැත්තම් අපිට හිතා ගන්න ඉතින් කරන්න දෙයක් නැතිකමට යනවා. ඉතින් අන්න ඒ වගේ මේ කය තැම්පත් කරන එකේ මේ මුල් පියවර කාටවත් තේරෙන්නේ නැවක තියෙන වටිනාකම. උග දෙනෙක් අර උඩ තියෙන අතු අල්ලන්න හදනවා මේ පතනම දන්නේ. මේකෙදී අර අනිකුත් ඉඳුරන් සංසිඳෙන්න ඕනේ. මේ වායු කොටස 6න් අනික් වායු 6ම පහම සංසිඳුණාට පස්සේ තමයි මේ අඩියටම තියෙන කයේ සංස්කාර ධර්ම වෙන ක්ෂාරය හරපද්ධතිය කයක් තියෙනවා එහෙම නැත්නම් ජීවත් වෙන කයක් පැවැත්ම ජීවය කියන අඩිය බලා ගන්නයි අපි මේ යන්නේ. ඉතින් අඩිය බලා ගන්න යනකොට ඒක ප්‍රකට වෙන තෙක් ආස්වාද ප්‍රසවාසයක් තියෙනවනේ ඒක ප්‍රකට වෙන තෙක් මොන්නම දෙයකින් හරි හිත කලබවගත්තොත් ආස්වාද ප්‍රසවාසයේ පෙනේවා කියලා හො කලබවගත්තොත් පේන්නේ නැහැ. ඒ චේතනාව බලවත් වෙනවා. ඒ සංසිඳවන්න ඕනේ ආනාපානේ ආස්වාස් ප්‍රසවාසයේ සම්පෙන්නනකම්. ඒ පෙන්වුනට පස්සේ පටන් ගන්නකොට ආස්වාස් ප්‍රසවාසයේ බොහොම ගොරෝසුට පටන් අරගන්නේ මොකද හේතුව? එතුවාකල් හිත තියුනේ කෙලස් බරිතවයි. කය තිබුණේ අංගමංගානුසාරී වාතයට වැඩ කරමින්. ඒ නිසා හුස්ම ගන්නේ ඉඳ ගන්න ඉස්සලා තිබුණ ඉරියව්වේ වේගය අනුව තමයි. ඔන්න ඉඳගත්තට පස්සේ ඒක ක්‍රමයෙන් දැන් ඉඳගෙන ඉන්න ඉරියවට එච්චරම හුස්ම අවශ්‍ය නැහැ. tempat වෙන්න පටන් ගන්නවා. නමුත් ආධුනිකයට තැම්පත් වුණාට පස්සේ පේන්නේ නැහැ. ඒක නිසා යාට සිද්ධ වෙනවා පටන් ගන්නකොටම පුළුවන් තරම් යාගේ ගති ලක්ෂණ බලන්න. ඉතින් ඒ නිසා ක්‍රම තුනකට අල්ලත හැකි. එකක් තමයි ඉහළට වාතය ගන්නවා පහළට හෙලනවා කියන ඒ වා ආස්වාස් ප්‍රසවාස ආරමුණ අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉහළට පහළට යන වාතය ඇවිල්ලා වදින්නේ වැඩියෙන්ම කොතනද නාසිකාග්‍රේද, උඩුතොලේද, නහය ඇතුලේද, උගුරේද, පපුවේද, බඩේද කොතනද වැඩියෙන් වදින්නේ කියන තැනත් මේකටම තවත් ආධාරකයක් වෙනවා. තුන්වෙනි එක තමයි තවත් හොඳයි. ඒ වචින තන ආස්වාස වාතයෙන් ඇති කරලා දෙන sannivedanaya සහ අත්දැකීම අත්විඳීම ප්‍රස්වාස වාතයෙන් ඇති කර දෙන අත්දැකීම සංසිඳීමත් මේ අත්විඳීමත් එක කොහොමද වෙනස් වෙන්නේ කියන බලන කතිය. බොහොම සියුම් කාරණා. ඇතුළට පීරාගෙන යන වාතයත් බාහිරයට පිට කරන වාතයත් කියන දෙකෙන් නාසිකාග්‍රය නම් බලන්නේ නාසිකාග්‍රයට වෙනස් සංනිවේදන දෙකක් දහම් වෙන්නේ එක වගේ දෙයක්ද මෙන්න මේ දෙක වෙන් කළ දැනගන්න ගන්න උත්සාහයක් පාස හිතේ ශාන්ත ගති වැඩි වෙනවා හිතේ සියුම් ගති වැඩි වෙනවා ප්‍රනීත වෙන්න පටන් ගන්නවා ආන් මේ වැඩ පිළිවෙල තමයි යෝගාවචරයා මේ බලාපොරොත්තු වෙන්නේ උපදේශ වශයෙන්. ඒ උපදේශ සඳහා මේ දෙන්නේ මූලික තේමාව විතරයි. ඒ සඳහා ක්‍රම සහ විදි භාවනා තුලින්මයි අල්ලන්නේ. ඉතින් අපි හිතමු මේක හරියට තේරුම් ගත්තයි කියලා වෙන විදිහට හිතනවා නම් තද බල හිතවිලි බාධාවක් නැති උනාය, වේදනා බාධාවක් නැති උනාය, සද්ද බාධාවක් නැති පුළුවන් උනායි කියලා හිතමු ආනාපානට ගන්න. එතකොට මේ මේ භාවනා යෝගාවචරය දානවා මාගේ උදාහරණයක් වශයෙන් ඕන නාසිකාග්‍රේ වදින්නේ ඇතුල් වෙන හුස්ම මට මෙහෙම දිගට වැටෙනවා පිට වෙන එක කෙටියට වැටෙනවා නැත්නම් ඇතුල් වෙන එක කෙටියට වැටෙනවා පිට වෙන එක දිගට වැටෙනවා ආදි වශයෙන් දෙක දෙපැත්තට කරගත්තයි කියලා. උදාහරණයක් වශයෙන් පොල් ගෙඩියක් අරන් දෙකට බින්දාට පස්සේ මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා වෙන් කරගන්න පුළුවන් උනායි කියලා හිතමු. මේක තමයි ඔය භාවනාවට බැස ගැනීමේ තුන්වෙනි එකලස. ඉඳගෙන ඉඳගන්න හිතට හිත දාන එක එක. ඊගාට ඒකෙදී ආනාපානෙන් ඉස්සර වෙන්නේ ඒක අල්ලා ගන්න එක දෙක. තුන්වෙනි එක තමයි කොතනද සිද්ධ වෙන්නේ ඒකේ ආස්වාද ප්‍රසවාස පළු දෙක වෙන් කළ දැනගන්න පුළුවන්ද කියන එක. ඉතින් මේකමයි උදරේ බිම්බීම හැකලින් බලනකොට කරන්න තියෙන්නේ ඉඳගෙන බලාන ඉන්නකොට ආස්වාද ප්‍රසවාස වෙනකොට ශ්වසන පද්ධතිය යටම කෙලවර නම් ප්‍රකට ඉතින් ඒක පේන උදරච්ඡ චලනයක් විදිහට උදර චලනය විදිහට ආස්වාසයත් එක්ක සරල සමාන්තරව බිම්බීමක් සිද්ධ වෙනවා ප්‍රසවාසයත් එක්ක සමාන්තරව හැකිලීමක් සිදු වෙනවා. එතකොට ඒ යෝගාවචරය ඒ ආනාපානේ නෑ කියන එක නෙමෙයි බලන්න තියෙන්නේ මේ පේන එක අරගෙන ඒක පිම්වීම හැකිලීමෙන් වෙන් වෙන හැටි. පිම්මෙන වෙලාවේදී මේක හැකිලීම නෙවෙයි කියන්නේ මොනවද දකින්නේ. හැකිලෙන ලද පිම්බෙන්නේ නෑ. මේ පිම් හැකිලෙනවාමයි කියන්නේ මොනවද තියෙන කියලා දෙක වෙන් කර ගැනීම බොහොමත්ම වැදගත් දෙයක් වෙනවා. මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඉතින් ඇත්තටම හරි ලේසි ඉතුරු ටික කියන්නේ මෙන්න මේ විදිහට වෙනස දකිමින් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්. තප්පර කීයක් ඉන්න විනාඩි කීයක් ඉන්න පුළුවන් උදරේ පිම්බීම හැකිලිම නම් පිම්බීම මෙහෙමයි හැකිලිම මෙහෙමයි කියලා දෙක දෙපැත්තට කරගෙන කොණ්ඩේ බඳින කොණ්ඩේ පීරනකොට පොඩි උන්ගේ දෙපැත්තට බැඳිනවා දෙපැත්තට පීරලා තමයි කරල් දෙකට ගොතනවා කොණ්ඩ ඕන දෙල්ලමක් දානවා අනිත් වගේ දෙපැත්තට ගැට කටලා කොණ්ඩ පීරගත්තා වගේ මෙන්න ආස්වාසය මෙන්න ප්‍රසවාස නැත්නම් මෙන්න පිම්බීම මෙන්න හැකිලිම කියලා වෙන් කරගන්න පුළුවන් නම් බොහොම මේ සූක්ෂම එකලසක් විතර තියෙනවා. අන්න ඒක එකලස් කරගත්තට පස්සේ මෙන්න මේ එකලස පිට පිම්බි නැතිව කීයක් බලන්න පුළුවන්. ඊට පස්සේ යෝගාවචරය යාප්පු වෙලා හරි අඬලා හරි මොන දේෙන් හරි කරන්න හදන්නේ ශබ්ද වේදනා මැද හරි මට මේක තව ටිකක් වැඩි කරගන්න ලැබේවා කියන එක තමයි භාවනාදි කරන්නේ. විශේෂයෙන්ම මේ පරියංග භාවනාවදී. සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී අස්වාස ප්‍රස්වාස වාතය නෙවෙයි බලන්නේ. අපි අංගමංගානුසාරී වාතය. අංගමංගානුසාරී වාතය කියලා කියන්නේ මේ අංගපසඟ වෙනස් කිරීමේ වාතය. ඉතින් ඒක අංගපසඟ වෙනස් කිරීම වශයෙන් අපිට පුළුවන් ඇස් බෝල කරකවන්න පුළුවන්. කන හොල්ලන එක සාමාන්‍ය මනුස්සයා ගාව නෑ. ඒක තිරිසනුගේ දිනන එකක් තියෙනවා. දැන් ජීව හොල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් බෙල්ල හොල්ලන්න පුළුවන්. අත් දෙක හොල්ලන්න පුළුවන්. කකුල් දෙක හොල්ලන්න පුළුවන්. අන්න වගේ ඒ ඒ අංගපසඟ වෙනස් කිරීමේදී අංගමංගානුසාරී වාතය සංකීර්ණව ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපි මේ යන්ත්‍රේ වැඩ කරන හැටි අපි බලන්නෙත් නැහැ. ඒක සමහරවල්ලාට අපි දොඹකරයක් විදිහට වැඩ ගන්නවා. සමහරවල්ලාට රූපලාවන්‍ය පිණිස වැඩ ගන්නවා. සමහර වෙලාවට වර්ණ යන්නේ පිණිස වැඩ. විවිධාකාර විදිහට වැඩ ගත්තට කායේ කායානුපස්සී වෙන්නේ නැහැ. කයේ කයානුව බලන්නේ නැහැ. අපි බලන්නේ කයෙහි වර්ණ අනුව, කයෙහි බල ශක්තිය අනුව, කයෙහි ලෙඩ රෝග අනුව, කයේ ලීවර ක්‍රියාවලිය අනුව බලනවා මිසක් කයේ කය අනුව බලනවා නම් මේ චේතනාවක් ආවට පස්සේ ඒ අණුව ඒ අටුවාචාරින් වාසලා පෙන්නේ චිත්තකිරිය වායෝ ධාතුව මසින් මකින් ඒ වැඩේ කරන හැටි බලන්න නම් මේ සංකීර්ණතා සක්මන් භාවනාවේදී අඩු කරන්න වෙනවා. ඒ අඩු කිරීම සඳහා ඇස් බෝල කරපන්න එපයි කියනවා අඩි 6ක් විතර ඉස්සරහින් ඇස්පෝලේ හේමම තැම්පත් කරලා තියන්නේ. ඊගාවට කතා කිරීම රස බැලීම වගේ දේවල් වලට දිව නෑ ඒක විස්්‍රාම කරනවා. එහෙම විවේක වෙන්න ගන්න. මෙල්ල හරවලා බැලිලක් කරන්නේත් නෑ. ඒක හරියට අර ඇස් දෙකට ගැලපෙන විදිහට සමබරව තියාගන්නවා. අත් දෙක කරපවන එකත් නැතක. එතකොට ඒකට දුවන්නේ නැහැ. එතකොට දැන් වැඩ කරන්නේ අංගමංගානුසාරී වාතය මේ পায় වම වෙහිදීමට දකුණ වෙහිදීමට පමණයි. ඒකෙත් මේ අංගමංගානුසාරී වාතයත් ඒ වාගේම ඒකට මූල වෙන්නා වූ චේතනාත් අර මේ මුලදිම පේන්නේ නැහැ. අපිට පේන්නේ මොකද්ද? ඒ අය ඔසවලා වාතයෙන් ඔසවලා බිම තියෙනකොට සමහර වෙලාවට කක්කලං හරිගතං කියන විදිහට පොළවේ කර්කශ ගතිය, බර ගතිය, සමතල ගතිය, ගොරෝසු ගතිය වැටෙනවා. එහෙම නැත්නම් පයේ මුරුදු ගතිය, උණුසුම් ගතිය, පොළවේ සීතල ගතිය වගේ දේවල් වැටෙනකොට අපිට කරන්න තියෙන එන ආහා දකුණ තියෙනකොට මෙන්න මෙහෙමයි මෙහෙමයි වැටෙන්නේ. වම තියෙනකොට මෙහෙමයි මෙහෙමයි වැටෙන්නේ. මට දකුණ තියෙනකොට මේක වම නෙවෙයි දකුණමයි කියලා পায় බලන්නේ නැතුව දක ගන්නා තරමට හිතේ ප්‍රණීත භාවයක් තියෙනවා. නැත්නම් හිත ඒක ගරු කරනවා. අනෙක් සියල්ල බහා තබලා රූප බැලීම, ශබ්ද ඇහිීම, ගඳ බැලීම, රස බැලීම, අංගමංගානුසාරී අනිකුත් අංගපසංග සෙලවීම නතර කරලා පහය තබනකොට එච්චරයි. උඩුකයත් අමතක කළා වමත් අමතක කළා දකුණ තියෙනකොට දකුණම බලන්න. ඊගාට දකුණ තහවුරු වුණාට පස්සේ උඩුකයත් අමතක කළා දකුණත් අමතක කළා වමමයි වමම බලන්න. මෙන්න මේ දෙකේ වෙනස අල්ලගත්තට පස්සේ අන්න ආස්වාස් ප්‍රස්වාස වෙන් පැල්ලුවා වගේම ගමනක් යන්න පටන් ගන්නවා. ඉතින් හුඟක් වෙලාවට ආස්වාස් ප්‍රස්වාසගේ වෙනසක් වමේ දකුණේ අඩුයි. දෙකම සමානයි අපට පේන්නේ. ඇත්තට කියනවා නම් දෙකේ වෙනසක් තියෙනවා. ඒ මොකද හේතුව අපේ ජීවිත සමබර නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපේ වමතයි දකුණයි අතර පුතුමාකාර වෙනස්කම් වගේ තියෙන නිසා අද ලෝකේ වම තිල්ලියන්නන්ගේ සමිච්ච සමාගම් තියෙනවා. දකුණු තිල්ලියන්නන් තමයි වැඩි එකක් ඉතත් නැතුණාට ඒ තරම්ම දෙක වෙනස්. බැලුවොත් දකුණ ලොකුයි. දකුණේ වැඩ කරන අය. ඒ වර්ණ වෙනස්. සංඝයා වහන්සේලා මේ මේ විදිහට සිවුර ඇඳගෙන ඉන්නකොට හැම වෙලාවෙම දකුණට කළු පාට වෙනවා වම අත සුදු පාට වෙනවා. මේකේ වෙනස්කම් තියෙනවා. ඉතින් අපිට තේරෙන්නේ අපිට වැඩක් කරන්න ගියාම දකුණු කොහොමදත් ඉස්සරහන් කියලා වැඩි කරන නිසා වමට කොර වෙන ගතියක්, කුරු වෙන ගතියක්, නිලින වෙන ගතියක් තියෙනවා. මේ වාගේම හොල්මනක් අකුල වලක් තියෙනවා. ඔය දෙන එකනයි වැඩ කරන්නේ අනිත් එකන ඇදිලා යන්නේ කතියක් තියෙනවා. ඉතින් ඒක හුඟක් හොඳට බැලුවා තමයි පේන්නේ. ඒක ඉතින් පේන්න අරින්ද ඒක එච්චරම මේ කලබල වෙන්න දෙයක් නැහැ. අපි දරුවන්ට කියවට කෙලින් ඵලයන් කියලා මට අපිත් යන්නේ හරහට තමයි. කක්කොටු බණ තමයි කියවෙන්නේ. ඉතින් ඒක දැනගන්න එක වැරද්දක් නෑ. ඒක දැනගත්තට කලබල වෙන්න ඕනෙත් නෑ. ඒකෙන්වත් සුවේන්න පටන් ගන්නවා. නමුත් ඒක සක්ම භාවනාවේ අතිරේක තොරතුරක් නෙවෙයි. මේ සාමාන්‍ය බුද්ධිය සඳහා. කොහොම හරි වම සහ දකුණ තියෙනකොට කොහොමද මේ අත්දැකීම ලැබෙන්නේ කියලා දැක දැක දැන දැන කොච්චර පියවර යන්න පුළුවන්ද කියන තමයි සක්මන් භාවනාව කියන්නේ. ඒකෙදි ක්‍රියාත්මක වෙන්නේ මේ අංගමංගානුසාරී වාතය. මේක අපි පොඩ්ඩක් තව ආධුනිකයෝ ඉක්මවලා ටිකක් මේ පළපුරුදු අයගේ දැනුම සඳහා ඉස්සර කරගෙන ගියොත් නැත්නම් තව ඉස්සරහට ගියොත් යම් කිසි කෙනෙකුට ස්වභාවයෙන් තියෙන්නේ විපස්සනා නැඹුරුවක් නම් ඒ පුද්ගලයා තේරුම් ගන්න පටන් අරගත්තොත් මෙන්න වම පය මෙන්න දකුණු පය මට මෙන්න මෙහෙමයි වම් පාය වැටෙන. මෙන්න මෙහෙමයි දකුණු පාය වැටෙන්නේ කියලා විශ්වාසයක් වෙන තරමට විනාඩි 10 15ක් යනකොට හැම වමක්ම හැම දකුණක්ම 100ට වැඩි ගානකට වෙන්කොට දැන ගැනීමේ ශක්තිය ආවයි කියලා හිතමු. ආවානම් සමථ යෝගාචරයන්ට වඩා විපස්සනා යෝගාචර මතක් කරනවා. අන්න ඒ මට්ටමේ හිත ඔතෑණි වීම නතරකරනද හිත කම්මැලි වීම නතරකරනද වම දකුණ අතර වෙනස බල බලා හිටපු හිතට පුළුවන් නම් වමේ එසවීම සහ තැබීම අතර වෙනස බලන්න කියන්නේ. දකුණෙත් එසවීම සහ තැබීම අතර වෙනස බලන්න කියලා. මේ සාමාන්‍යයෙන් කියන්නේ වම දකුණ වශයෙන් මෙනෙහි කරගෙන හිටපු කෙනා එක පියවරකට එකක් වශයෙන් මෙනෙහි කරපු එකනා එක පියවර දෙකට මෙනෙහි කරන්න කියන ඔස්සවනවා තබන. ඔස්සවනවා තබන. එතකොට එක පියවරක පළු දෙකට කඩලා දෙක ගලපනවා. දොඹකරයෙන් කොටයක් උස්සනවා දොඹකරෙන් කොටේ පාත් කරනවා ඒක සමාහලට ඉබේ කෙරෙන්නක් වශයෙන් පේනවා. සමාහට ආයාස කරගතියක් පේනවා. නැත්තම් එසවීම ආයාස කරයි, තැබීම සෑහළු කරයි. මේ මේ විදිහට විවිධ විදිහට විචිතුරු කරන්න පුළුවන් භාවනාව. ඒකෙන් කරන්නේ අර සත්‍යය තහවුරු කරන එක. ඒකත් කරලා අපි හිතමු සූර වුණයි කියලා හිතේ ඒකට සූර වුණා අල්ලගෙන යන්න පුළුවන් නම් ඊපස්සේ කියන ඔස්සවන යාවන තමනයි කියලා තුනට කරන්නේ. ඇත්තට මේක මේ විසුද්ධි මාර්ගය වගේ පොත්වල හයකට කඩලා පෙන්නනවා. නමුත් ඒ විශේෂයෙන් මහා ශීසාරෝගේ ක්‍රමයේ ගත්තොත් ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ තුනකට කඩන්න ඒක සෑහෙන ලොකු ප්‍රගමනයක් ඊට පස්සේ කියන්නේ එතෙන්ට යනකම් සම්බර කරන්න පුළුවන් නම් එතෙන්ට යනකම් මේ එකේ ඉඳලා දෙකට ගියයි කියලා හිත වික්ෂිප්ත වෙන්නේ නැත්නම් දෙකේ ඉඳලා තුනට ගියයි කියලා හිත වික්ෂිප්ත වෙන්නේ නැත්නම් ඊට පස්සේ බලන්න කියන ඔස්සවන්ද හිතෙනවා කියන අර අංගමංගානුසාරී වාතය ක්‍රියාත්මක කරන හිත චේතනාව දකින්න උත්සාහ කරන්න කියන. බැරි නම් ආයශරයක් යනවා රූප ධර්ම වලට විතරයි. චේතනාව දකින්නයි කියලා කියන්නේ දැන් ඔය නාම ධර්ම අඳුල්ලා දෙන්න පටන් ගන්න වෙලාව. ඔසවන්න හිතෙනවා එතකොට එසවීමක් යනවා හරියට ස්විච් එක දාපම ලයිට් එක පත් වෙනවා වගේ ස්විච් එක ඕෆ් කරනකොටම ලයිට් එක ඕෆ් වෙනවා. ඒ වගේ එසවෙන්න ඕනෑ කියන එක එනවත් එක්කම එසවීම පටන් අර ගන්නවා. ඒක පූර්වාංගම වෙනවා මනෝපුබ්බංගම කියන විදිහට. නමුත් එසවීම දැන් ඇති කියලා හිතෙන් ඕඩර් එක යනකොටම හිතේ කකුල එතෙන් දැල්ලා දඬු කඩක් වගේ නතර ඊට පස්සේ යවන්න ඕනෑ කියන චේතනාව ආවට පස්සේ ඒක ඒ ගුවන් ඥානයක් වාතය හරහා පියාසර කරන්න වගේ ඉස්සරහට තල්ලු ඒකත් ඒ හිතෙම පාලනය වෙනවා ඒ චේතනාව නතර වෙච්ච ගමන් හිටිනවා ඊට පස්සේ තැබීම පටන් ගන්නවා. තැබීම යනවා. අන්න ඒ විදිහට එසවීම යැවීම තැබීම කියන පියවර 6 ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තබන්න හිතෙනවා තබනවා කියලා එක සැරටම තුන හයක් කරන්න පුළුවන් චේතනාව හඳුනා දීලා. නැත්නම් එසවීමේ චේතනාව සහ එසවීමේ ක්‍රියාව. යැවීමේ චේතනාව සහ යැවීමේ ක්‍රියාව. තැබීමේ චේතනාව සහ තැබීමේ ක්‍රියාව කියලා කරන්න යනකොට සමහර විටක සක්මනේ ඇවිද ගන්න බැරි වෙන විදිහට වෙනෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම එකලසක් එන්න පටන් අර ගන්නවා. සමහර විටක තුනේම චේතන අහුවෙන්නේ හොඳට බලන්න ගියාම එකක විතර අහුවෙනවා අනිත් දෙකේ හිත මේ අල්ලා ගන්න බැරි මට්ටමකට එන්න පටන් ගන්නවා. නමුත් පුරුදු කරනවා පුරුදු කරනකොට ඒ කොටසට එන්න පටන් ගත්තොත් හෙන ගැහුවත් වෙන මොනවා පරිදි තිබුණත් ඇස් ඇරලා තිබුණත් කන් ඇරලා තිබුණත් අවධානය එළියට ඇද ගන්න බැරි තරමට කොහොල්ල ඇල්ලුවා වගේ අල්ලනවා. ගෑස් වුණොත් හිතවිල්ලක් ආවොත් කවුරු හරි කතා කරොත් විසි වෙලා වැටෙනවා කඹේ කිට මිනිහෙක් වැටෙනවා වගේ. ඉතින් ඒ විලාවට යන යනකොට පුළුවන් තරම් බලන්න ඕනේ මේ බාහිරින් අපිට ඒවා බාධා වෙන්නේ නැති වෙයි. ඒ මොකද අර එකලස කැඩෙනවා. ඒක පාරට කැඩෙනවා. ඉතින් ඒක නිසා පළවෙනි මට්ටමේදීම ලකුණු ගන්න ඕනේ දෙකට යන්න සුදුසුද පරිසරය. ඊට ලෑස්තිද කියලා. දෙකට ගියා නම් දෙක කියන්නේ ඔසවනවා තබනවා. තුනට ගියාම ඔසවනවා යාවනවා තබනවා. ඒකට ගිහිල්ල වෙල අර චේතනා මට්ටමට යන්න නම් හොඳට සමන් සිද්ධි වෙන්න ඕන ස්ථානයක් එක. ඒ බලපුරුදු තැනක් වෙන්න ඕන. තැනක් වෙලෙවල ඔසවන්න හිතෙනවා ඔසෝ යවන්න හිතෙනවා යවන්න. තබන්න හිතෙනවා තබනවා කියලා ගත්තට පස්සේ තේරෙනවා මේක හුදු ලීවර් යන්ත්‍රයක් වැඩ කරන්නේ. මෙන්න මෙතෙන් බලය දුන්නාට පස්සේ අන්න අතරින් ඉස්සෙනවා. මෙතෙන් බලය දුන්නාම එතනින් ඉස්සෙනවා කියලා මේ මස්පුඩු මස්පිඩු වැඩ කරන හැටි දිහා බලනකොට මේක මේ විදුලියෙන් වැඩ කරන රෝබෝ කෙනෙක්ම තමයි. එහෙම නැත්නම් ඵලයන් කියලා අවධානය විධානය දුන්නා පස්සේ රූකඩයක් ඇවිදින්නා වගේ එහා කොනට යනවා. එහා කොනෙන් ආය දුන්නාට පස්සේ මෙහා කොනට එනවා. අන්නේ විදිහට Tamanටම බලන්න පුළුවන් Taman රූකඩයක් විදිහට ඇවිදින හැටි. පැත්තකට වෙලා මේ ඇතුළත සක්මනක් නම් වහලෙට Taman කොට වෙලා මේ විධානය දීලා කයට ඇවිදපන් කියලා නැත්නම් වයින් කරලා බොනික්ක තියලා ඒ වයින් කර බොනික්ක කියනවා වගේ හොඳට යන හැටි පේන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ අංගමංගානුසාරී වාතය ආස්වාස ප්‍රසවාස වාතයට වැඩිය මේ චේතනා සම්බන්ධ විචිත්‍ර ක්‍රියාවලියක් කරලා දෙනවා. ඒක නිසා සක්මනේදී වීර්ය හොඳට වඩලා දෙනවා. සමාධියට වැඩිය විපස්සනාවට බර වීර්යයක් කරන් දෙනවා. සමත භාවනාවේදී ඒක අනුමත කරන්නේ සමත භාවනා කරන යෝගාවචරයට දෙන්නේ වම දකුණු පමණයි. අර විදිහට ධාතු වනසිකාරය හෝ චේතන හඳුන්වා දීම කෙරෙන්නේ විපස්සනා ශේෂ්ත්‍රය පමණයි. මේ විදිහට ආස්වාද ප්‍රසවාස වාතය හෝ අංගමංගානුසාරී වාතය පිළිබඳ හොඳට දැනගත්තොත් ඒ යෝගාවචරයට පේනවා මෙතන මේ ලෝක න්‍යාය ධර්මයක් වැඩ කරන්නේ. මේ ධාතු වල වැඩ ඒ කට්ටියගේ හැටි තමයි වාතයෝ ධාතුවේ කරන වැඩ පිළිලා තමයි පුම්බනවා හකුලනවා දරනවා. මේ පුම්බන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. හකුලන්නේ මොකද්ද කියලා එයා දන්නෙත් නැහැ. දරන්නේ මොකද්ද කියලා එයා දන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා නිකන් උපේක්ෂාව ගැන කියනකොට මේ වායෝ ධාතුවට අපි හඳුන් හොඳ දුන්නොත් වායෝ ධාතුව සඳුන් සුවඳ ඇරයි යනවා. අසුචි සුවඳ දුන්නොත් අසුචි සුවඳ ඇරයි යනවා. මල් සුවඳ දුන්නොත් මල් සුවඳ අරන් යනවා. මුත්‍රා සුවඳ දුන්නොත් මුත්‍රා සුවඳ අරන් යනවා. ඒක අරන් ගියයි කියලා වායෝ ධාතුව කෙලෙසෙන්නේ නැහැ. අසුචිසොන්ද අරන් ගියයි කියලා ඒක නැති වුණාට පස්සේ ආයෙත් වායෝ ධාතුව වායෝ ධාතුවම තමයි. ගඳ ගෙනිච්චත් සුවඳක් ගෙනිච්චත් වමට ගමන් කරා දකුණට ගමන් කරා ඒකෙන් පිම්බීමක් වැඩක් ආවත් හැකිලිමේ වැඩ කරතත් වායෝ ධාතුව Tamange ගුණය ධරන නිසා ධාරේතිති ධම්මෝ කියන විදිහට වායෝ ධාතුවේ ධර්මතාවයක් තියෙනවා. ඒකට ගිය දවසක තේරෙයි ආශස් ප්‍රසාස වාතයේ තියෙන ධර්මතාවය දැකගත් දවසේ අංග බංගානුසාරි වාතයේ තියෙන වායෝ ධාතු ස්වභාවය දැනගත්ත පස්සේ මේ ධාතු ස්වභාවයට බැස්සට පස්සේ ඥාන පිළිම ભેදයක් නැහැ. එතෙන්ද යනකම් සම්මුතිය තුල තමයි ඒ ඔක්කොම ආලවට්ටම් තියෙන්නේ. ඒ නිසා ධාතු වශයෙන් බල බලා හොඳට ගැඹුරට ගිහිල්ලා ආස්වාස ප්‍රසවාසය ඇතුළට ගියාට පස්සේ අපි කියනවා නම් සම්මුතිය බිඳගෙන පරමාර්ථ පරපත ගියාට පස්සේ ඒ අත්දැකීමේවත් ඒ වායෝ ධාතුවේවත් කිසිම විදිහකට ස්ථිකෝස ගති නැහැ. මේකේ පොට පාදාගත්තට මේක බරපතල දෙයක් තියෙනවා. ඒ වායෝ ධාතුවේ හොඳ නරක දෙකකුත් නැහැ. සාධාරණ සාධාරණ දෙකුත් නැහැ. දැන් අපිට හිතෙනවා සුලිසුලඟක කැට්‍රීනාව සුළු සුළු ගෙනකොට මහා අසාධාරණ වාතයක් කියලා මේක. ඒ මොකද දන්න එකයි නැති එකයි අසරණයි සීරම අඹරවගෙන යනවා. ඒක නමුත් මේ වායෝ ධාතුවට එහෙම කාටවත් කරදර කරන්න ඕන ගැතිය මොකක්වත් නැහැ. ඒ නැත්නම් අපි හිතනවා නම් හොඳ මේ උණුසුම් වෙලාවක මද සුළඟක් එනකොට ආයක බොහොම හොඳයි කියලා. ඒ වායෝ ධාතුව ඒක දන්නේ නැහැ. මේවා සීරම අපි ඒකට පටවන දේවල්. දුක පවතින්නේ ඔන්න ඔතනයි. වායෝ ධාතුව වායෝ ධාතුව වශයෙන් අඳුනගත්තාම ඒක ඇත්තටම දුක පිණිස පිටුප එකක් නෙවෙයි. නමුත් මේ වායෝ ධාතුවේ මේ මගේ කොටස කියලා. මේක උද්ධංගම වාතය, මගේ උද්ධංගම වාතය, මේක මගේ අදෝගම වාතය, මේක මගේ කොච්චසේ වාතය, කොට්ටසේ වාතය, අංගමංගානුසාරිතය, ආස්වාස්වාසාසත්‍ය කියලා. ගත්ත ගමන් අරක කෙලෙසෙනවා මේක ස්ත්‍රී වෙනවා මේක පුරුෂ වෙනවා මේක හොඳ වෙනවා මේක නරක වෙනවා මේක සාධාරණ වෙනවා මේක අසාධාරණ වෙනවා මේක හරියට කාලෙට සිද්ධ වුණා වෙනවා මේක කාලෙට නොවුණා වෙනවා ඊට පස්සේ තමයි දුක වෙන්නේ. ඒ නිසා මේ කයක් ඇත්ත. මුත් ඒ කය බිඳලා බිඳලා බිඳලා ගිහිල්ලා පඨවි ධාතුව පඨවි ධාතු මට්ටමට බස්සගත්තොත් ආපෝ ධාතුව ආපෝ ධාතු මට්ටමට බස්සගත්තොත් වායෝ ධාතුව වායෝ ධාතුව විතර බස්සගත්තොත් ඒක තේරෙන පටන් ගන්නවා ඒ ධාතු කොටස් අපි වෙනුවෙන් කරන වැඩකුත් නැහැ ඒ වගේම අපි කිව්වට නතර වෙන්නේ නැහැ ඉතින් ඒක පෙන්වන්න සාරිපුත්‍ර සාංශය මතක් කරන්නේ මෙන්න මේ විදිහට හයක් වූ වායෝ ධාතුව හෝ ඒ අණුව යන වායෝ ධාතු හයක් හඳුලා දීලා මේ අණුව යන කොයි එකක් මේකට ගන්නේ කියලා කියනවා ඇතුලේ තියෙන. ඊට සමතරව සමාන්තරව බාහිර වායෝ ධාතුව කියලා එකක් තියෙනවා. අපි ගන්න වායු ගෝලය. ඒ වායු ගෝලය අරගත්තාම මේකේ තියෙන කොක නැට්ටම් බැලුවොත් මේක වර එක සුළුසුලකම් බවටපත් වෙනවා. ගම් නියංගම් පිහගෙන යනවා. මේ කියනවා ගම, නිගම, නගරය, ජනපද, ජනපද කොටාස සම්පූර්ණ අරගෙන යන්න පුළුවන් තරම් මේක සම්පූර්ණ කිසිසේත්ම මොනම කෙනෙකුටවත් රජයකටවත් මානව වර්ගයාටවත් බේරන්න බැරි විදිහට යන වෙලාවකුත් තියෙනවා. ඉතින් සමහර වෙලාවක් තියෙනවා මේ වටාත්තක් කරන් උලංගහ ගන්න වෙන විදිහට වායෝ ධාතුව නතර වෙනවා තනකොළ පතක්වත් හිල්ලෙන්න පුළුවන්. ඉතින් මෙච්චරම මහා වායු ධාරාව නැත්නම් වාතස්කන්ධය වායු සාගරය මෙච්චරම අනිත්‍ය නම් මෙච්චරම වෙනස් වෙන සුළු නම් විරාග ධර්මයක් නම් මේකට සාපේක්ෂව ඇතුළට ගන්න ඔය උද්ධංගම වාතය අදෝගම වාතය කුච්චසේ වාතය කොට්ටසේ වාතය අංගවංගානුසාරී වාතය අස්වාද ප්‍රස්වාස වාතය ගැන කුමන කතාවද කියන්නේ ඒකට ඉංගිත්තක් හෙළුණොත් මොකද වෙන්නේ මත අමාරුවක් ආවොත් අපේ තියෙන මොනම ගුණයක්වත් අපිට ප්‍රයෝජන ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා අන්න ඒ විදිහට මේ වායෝ ධාතුව දිගේ ගැඹුරට ගිහිලා බැලුවොත් ඒ පුද්ගලයා මේ ඇතුළත තියෙන වාතය ධාතුවවත් පිටේක නම් කොහොමදක්වත් අපිට කියන්න බෑ. නේසෝ මම නමේසෝ වත්තා නේසෝ හමස්මින් කියලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියන පැත්තට යන්න පුළුවන් කොනක් නැත්නම් ජනෙල් කවුළුවක් දොර කවුළුවක් මෙතන පෙන්ලා දෙනවා. දැන් අපි අර ඊයේ පණ තේරුම් අරගත්ත අපි ආහාරයක් වළඳනකොට ද්‍රව වේවා ඝන වේවා යථාපච්චයන් පවත්තමාන ධාතු මත්තමේ වේතං යදිදං පිණ්ඩපාතෝ මේ ගන්නා වූ පිණ්ඩ වාතයත් පඨවිචා ආපෝ කොට්ටාස දෙකටයි වැටෙන්නේ උදු ධාතු පමණයි තංච කදුප බුඤ්ජ කෝච පුද්ගලෝ ධාතු මත්තකෝ මේක ගන්නා වූ පරිභෝග කරන්නා වූ පුද්ගලයා ධාතු මාත්‍රයි. යර මට මතක අය ගැන කියනකොට ඔය කටුකොරඳ සාංශ කියනවා අපි කොන්ක්‍රීට් එකක් ගහනකොට 3 2 1 කලවම් කරලා ඉතින් ගහපුවම කොන්ක්‍රීට් එක ටික වෙලාවකදී ඒක හයි වෙලා කොන්ක්‍රීට් එකටපත් වෙනවා. ඒ වගේ මේකටත් කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් කලවම් කරලා ගහපුවාම කොන්ක්‍රීට් එක හරියනවා. කෑම කනකොට බැලුවොත් 3 2 1කට කලවම් කරලා ගහන එක තමයි තියෙන්නේ. ඕකේ ඕස්ට්‍රේලියානු කෑම කිව්වත් චීන කෑම කිව්වත් ලංකාවේ කෑම කොයි එක කෙරුවත් ඔය පටවි තේජෝ දෙක විතරයි තියෙන්නේ. ඉතින් ඒකට අපි ඔය ආලවට්ටම් කරනවා වගේම මේ ආස්වාද ප්‍රසවාස වාතයේදීත් ගන්න ගන්න හුස්මක් පාසා සතිමත් නම් අපිට තේරෙන පටන් ගන්නවා මේ පිට තියෙන වාතය ඇතුළට ආවට පස්සේ අපි ඒක මහා ලොකුවට මේ ශරීරය ඇතුළට ගන්න එක මගේ වාතය කරගන්න හදනවා. මේක මම කරගන්න හදන ප්‍රාණ වාතය මේක මගේ පණ මේක මම මේක මගේ ආත්මය කරන්න ගියාට පස්සේ තමයි ඒ අර පුංචි කොටාසේ අපේ ඇඟට ගත්ත කොටාසේ පොඩ්ඩක් කිපුණොත් පොඩ්ඩක් සැලුනොත් ඉතින් දුකටපත් වෙනවා බාහිරේ අනන්ත අප්‍රමාණ වායෝ ධාතුයි අරතරන් දේවල් වෙනවා එහෙනම් මේකෙ වෙන්න බැරි මොකද අන්න එතකොට තේරෙනවා මේක මේ මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මේ කියා ගන්න නැතුව බලන්න පුළුවන් වායෝ ධාතු පිළිබඳව හුදු හැදෑරීම. මොකද මේ මම මාගේ ආත්මේ කියා ගන්න කොටස මහා වාතස්කන්ධයත් එක්ක බලනකොට නොගිනිය හැකි පොඩි කොටසක්. ඒ කෙස් ගක් වගේ එකක් අල්ලන් තමයි අපි මේ දඟලන දඟලිලා තියෙන්නේ. ඒ නිසා ඒ පුංචි කොටාසියත් අර බාහිරක වගේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බැලුවොත් එතන නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ගතියක් වැටෙන්න පටන් ගන්නවා. මේකේ සත්ව ගතියක් හෝ ජීව ගතියක් හෝ ඇති ගතියක් නෙවෙයි තියෙන්නේ නැති ගතිය. ඉතින් මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍යය. එහෙම නැත්නම් සමුදය ආර්ය සත්‍ය පිළිබඳව පුංචි වෙනස් දෘෂ්ටි කෝණයක් අරන් පෙන්නන්නේ. දුකට හේතුව රූප උපාදානස්කන්ධයයි. වාතය උපාදානය කිරීමයි. මේ ඇඟට ගත්ත වාතය මම කියා ගැනීමයි. මගේ කියා ගැනීමයි. මගේ ආත්මය කියා ගැනීමයි. ඒ වෙනකොට මේකත් පිටින් ආපු කොටාශයත් ටිකකින් මේක ආපහු දෙන්න වෙනවයි කියන එක දන්නවනම් ජීව තියාගෙන ඉන්න චිත්තක්ෂණ දෙක තුනේදී ඕකට වෙන සැලීමට ඔච්චර දඟලන දෙයක්වත් එහෙම නැත්නම් කියන විදිහට හිටියේ නෑ කියලා ඔච්චර දඟලන දෙයක්වත් මේක මට සැප දුන්නේ නෑ කියලා දඟලන දෙයක්වත් නෑ මේක හුදු බාර ගැනීම මතින් මේක නඩත්තු කිරීමේ දුක පමණයි අපට හම් වෙන්නේ. වායෝ ධාතුව ගෑනු ශරීරයට ගියාද පිරිමි ශරීරයට ගියාද කියලා එයා දන්නෙත් නැහැ. එයාට නෑ එහෙම වග වෙන ගතියක්. අන්න ඒ නිසා සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ අජත්ත භායෝ වායෝ ධාතු බහිද්ධා වායෝ ධාතු කියන දෙක හරියට තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ පුද්ගලයාට මේ තුලින් ඒකේ තියෙන පුෂ්ගතිය, ඒකේ තියෙන කෝම්බේ, ඒකේ තියෙන හිස්ගතිය ශූන්‍ය தත්ත්වය දැක් ගන්න පුළුවන්. අන්නේ විදිහට මේ වායෝ ධාතුව හා සම්බන්ධ ඇතුළ පිට සලකා බලමින් නිතර ගත කරන කෙනෙක් ඉන්නවනම් ඒ සාධුදා ඊට පස්සේ බොහොම ගැඹුරු තැනකට ආවි යනවා. ඒ මනුස්සයාට කවුරු හරි බනිනවා. ඉතින් බනිනකොට බොහොම කර්කශ භාවයකින් ගොරෝසු භාවයකින් බනිනවා. ඉතින් බනිනකොට ඒ මනුස්සයා දන්නවා මේ බැනීම ඇහුනේ මේ මම කියලා ගත්ත මේ පංචස්කන්ධයන්ට උපාදානස්කන්ධ පහට තමයි දැනෙන්නේ. ඒක මා තුල ඇහිමක් බවටපත් වෙන්න නම් කවුරු හරි මොනවාරි ශබ්ද පිට කරත් ඇහිමක් බවටපත් වෙන්න නම් මේක ඇතුලේ ස්පර්ශය වැඩ කරන්න ඕනේ. මගේ හිතේ ඒකට යෙදෙන්න ඕනේ. කන හොඳට ඇහෙන එකක් බවටපත් වෙන්න ඕනේ. කන වෙන දෙයකට යොමු වෙලා තියෙන්නත් බෑ. හිත වෙන බැලීම්, රස විඳීම්, ගඳ බැලීම් වලට යන්න බෑ. මේ දෙකම හරියට මේකට යොමු වෙච්චාට වෙලාවට තමයි ඒ කාගේ හරි කර්කශ වචනයක් හෝ ස්තුති වචනයක් අපේ මේ කන කන වැළඳ ගන්න. ඉතින් නිසා වැළඳ කන කනට එන ශබ්ද එකක් වුණාට අපේ පැත්තෙන් සූදානමක් නැතුනොත් ඒක පිළිගන්නේ නැහැ. ඒක නිසා මේ අර වාතය පිළිබඳව හෝ වෙන තාලයකට ලෝකයේ පිළිබඳ අවබෝධය නැති කෙනෙක් නම් ස්වභාවයෙන්ම අර පළවෙනි දවසේ අපි මතක් කරගත්ත විදිහට බැනපු මිනිස්යාගේ දෝෂය තමයි අපිට පේන්නේ. නමුත් ඒ අහක යන කුණු කන්දලේ බාරගත්තේ ලොකු එළඹීමකින් පෙළඹීමකින් යොමුවකින්. කන ඒකට යොමු කරලා හිත ඒකටම යොදලා තමයි අපි මේ ස්පර්ශය ඇතිවෙන්න ඕන ඉතුරු තුනෙන් දෙක අපෙන් ගිහිලා තියෙන්නේ. පිටින් කොටසක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ පිටින් කොටසට 100%ක්ම වැරද්ද දීලා තමන්ගේ පැත්ත අවබෝධ කරගන්න බෑයි කියලා කියන්නේ මෙතෙක් කල් අපි සංසාරේ සද්දහලා තියෙන්නේ බාහිර ආවර්තිය. සද්දැහිම සිදුවෙන්නේ කොහොමද කියන එක නැත්නම් සාධ්‍යහිමේ යාන්ත්‍රණය අපි අවබෝධ කරලා නැහැ. ඒක මේ විදිහට විපස්සනාදි කියනවා යම් වෙලාවක Tamanට තේරෙනවා නම් මේ පරියංකේදී ගත්ත සතිය සක්මන්ටත් ගෙනියන්න ඕනේ. සක්මණෙන් එදිනදා වැඩවලටත් ගෙනියන්න ඕනේ, ගෙදරත් ගෙනියන්න ඕනේ කියලා හිතනවා කියලම උනන්දු යෝගාවචරයක් කියලා. ඉතින් එතකොට කියනවා එදිනදා වැඩ කරනකොට මේ හිත ඇහ කන දිව නාසය මගින් නන්නත්තර වෙනවනේ. මොකද මේ වගේ එකම අරමුණක් නෙමෙයි එක තැනක නෙවෙයි. එතකොට මේක අඩු ගානේ මේක කිසිම වග විභාගයකින් තොරව න්‍යාය පත්‍රයකින් තොරව හුදු පිස්සු ඇදිච්ච පඳුරෙක් වාගේ රිලෙවෙක් වාගේ අත්ෙන් අතට පයින් බව දැනගන්න නම් අඩු ගානේ ඒ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන ඉඳුරන් මෙනෙහි කරන්න කියන. දැන් මේ අහනවා, මේ ගඳ බලනවා, මේ රස බලනවා, මේ රස කතා කරනවා ආදි වශයෙන් මේ හිත පණින පණින තැනට හරිය ටෝච් එක ගහලා අල්ලනවා වගේ කරන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මොන්න තරම් මෙහෙර කර වැඩක්ද මේ අරමුණක හිත නැති වෙලාවක තියෙන්නේ. කිසිසේත්ම වග වෙන්නේ නැති පුදුමාකාර න්‍යායපත්‍යක් නැතුව වැඩ කරන පිසු අඳුරේක වැඩ පිළිවෙලා. අන්නේ විදිහට ඇහිීම දැකීම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම මෙනෙහි කරන්න පටන් අර ගන්නකොට ඒකේ යාන්ත්‍රණයක් තියෙනවා නැත්නම් ශිල්පයක් තියෙනවා ඉස්සල්ලාම නුපුහුණු හිතට පුහුදුන් හිතට කියන්නේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරන්න කියලා ගඳක් ගඳක් කියලා මෙනෙහි කරන්න රසක් රසක් කියලා මෙනෙහි කරන්න පහසක් පහසක් කියලා මෙනෙහි කරන්න කියලා එතකොට මේ සාරිපුත්‍ර ජීව ස්වාමීන් වහන්සේ දීපු උපමාවෙන් බලනකොට කවුරු හරි අපිට පරස්පරස් කතා කරනවා අපි සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අපි දන්නවා දැන් ඇහැ වැඩ කරන්නේ දැන් නහය වැඩ කරන්නේ නැහැ. නැත්නම් නහයෙන් නෙවෙයි කෙලස් එන්නේ, ඇහෙන් නෙවෙයි කෙලස් එන්නේ, කටෙන් නෙවෙයි එන්නේ, කයෙන් නෙවෙයි එන්නේ, කණෙන් කියලා දාන්න. ඒක හරියට කියනවා නම් නීවරණ ධර්ම ගැන බලන කෙනා දැන් මගේ වැඩ කරන්නේ මෙන්න මේ නීවරණයයි අනික් හතර නෙවෙයි කියලා ගන්න. ඒකම ජයග්‍රහණයක්. අතුරු පස් දෙනාගෙන් අපි දන්නවා හතරක්ම වැටිලා දැන්. එකයි නැගිටලා ඉන්නේ ඌට ගහන එකයි තියෙන්නේ. ඒ වගේම තමයි ඇහැකන දිවනාසය කයමන කියන එකේ දැන් වැඩ කරන්නේ මොකಾದ කියලා දන්නවනම් මම මේක සාමාන්‍යයෙන් මේ සමීකරණයට දාන්නේ අපි කණෙන් සද්ද අහන වෙලාවට ප්‍රශංසා හෝ වේවා බයින් එකක් වේවා ඇහැ නිවන් දැකලා ඉවරයි ඒ වෙලාවේ කන නිවන් දැකලා ඉවරයි නෑ කන විතරයි ඇවිචලා තියෙන ආහය නිවන් දැකලා දිව නිවන් දැකලා නිවන් දැකලා කය නිවන් දැකලා හිත නිවන් දැකලා නමුත් අපි අර අර කුණු හරපේ අහන එක මිසක් අර නිවන ගැන කවදාකවත් කල්පනා වෙන්නේ නෑ අරක ගැන සැලිසැලි වචන ගැන උච්චාරණය කරපු හැටි කරපු හැටි කටවුල් කරපු හැටි ඔක්කොම බලාගෙන. නමුත් මේ වෙනකොට ඇහි මගේ කිසිම කෙලෙසයක් නැතය. මගේ කණෙන් මේ දිවේ කෙලෙසයක් නැතය. නාසයේ නැතේ කයේ නැතේ කියලා අර හොඳ හතරක් පහක් අමතක කරලා අර කෙලෙසෙන දේ බලන කුප්ප තුච්ච පාහර ගතියක් මොනේ අපේ හිතේ තියෙන්නේ. ඒ සාරිපුත්‍ර සාන්ති කියනවා මේක පොඩ්ඩක් දැනගන්න කියලා. දැනගන්න ගුරුවරු කරන්නේ මොකද? ඉස්සලාම සත්‍යයක් සත්‍යයක් කියලා මෙනෙහි කරන්න කියලා. අපි හිතුව හිතමු දක්ෂ උනායි කියලා. රූපයක් මේක සාමාන්‍ය සක්මනේදී කරතයි. සක්මනේදී බාධා වෙනකොට කුරුළු පියාඹන දකින්නවනම් රූපයක්. සද්දයක් ඇහෙනවනම් සද්දයක්. එහෙම නැත්නම් වම දකුණ. එහෙම නැත්නම් හුලං වදිනවා කය. ආදි වශයෙන් බලබලා ඉනකොට මේ එකින් එකට එකින් එකට පණින හැටි පයින් පයින් එකට ටෝච් එක කල්ලන්න වගේ සර්ච් ලයිට් එකක් ගහනවා වගේ කරගෙන කරගෙන යනකොට සද්දයක් රූපයක් අති මෙනෙහි කරගෙන යනවා. ඊට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ නානා ප්‍රපැති වලින් ඊතල ඇවිල්ලා වදින්නේ මේ ඔළුවේ හෙද ඔෆිස් එකේ තියෙන පොක් දැන් පහකට තමයි. වැඩේ සිද්ධ වෙන්නේ සද්දේ නගන තැනද ඇහෙන තැනද කියලා කල්පනා කරලා බැලුවොත් බරපතල ප්‍රශ්නයක් මතුවේ. ඒ මට මතකයි ડોක්ටර් ෆර්නෑන්ඩෝ ඒක මට කියලා දෙන වෙලාවේදී යා කිව්වා යා තායිලන්තෙට ගියයි කියලා. මේ දේශනාවකට කනින්දයි කියලා. ගිහිල්ලා ඉවරලා ඕක පෙන්නන වෙලාව කතා කරන වෙලාවදී ඉතර හිටියලු කොහොම මේ මහරජවරු එහෙම වැදගත්කත්වය පිටිපස්ස කට්ටිය ඉඳලා තියෙනවා. ඒ ඔක්කොල බලනකොට කිව්වලු අපි සද්දයක් අහනලාදී සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනකොට ඒ වැඩේ සිද්ධ වෙන්නේ සද්දේ නගන තැනද කම්බරේද කියලා. ඇහිම සිදු වෙන්නේ සද්දේ නගන තැනද කම්බරේද කියලා. ඉතින් ඔක්කොම අන්දමන්දයි. ඊට පස්සේ ඔක්කොමලා කියලා තියෙනවා ඒ සද්දේ නගන තැන තමයි කියලා. ඉතින් දැන් මෙයාට කරගන්න විදියක් නැහැ මොකද සත්‍ය ඒක නෙවෙයි අධ්‍යයීම සිද්ධ වෙන්නේ කම්බෙද. එතකොට මේ වැසිකිලි හොදන මිනිස්සයා ඇවිල්ලා තියෙනවා හදිස්සිය වැඩකට ඊට පස්සේ පරිවර්තකයෙන් දාලා ඇහුවල ඒ මිනිස්සයාගෙන් මේ සද්දයක් කවුරු හරි කොනක හරි යකඩයක් තලනවා. ඒ තමන් අහගෙන ඉනකොට ඒ සද්දේ ඇහෙන්නේ යකඩේ තලන තැනද කම්බෙදද කියලා. ඉතින් මම සකලා යෝක බොහොම සිම්පල් නේ කම්බෙදේ කියලා. නමුත් කල්පනා කරලා එහෙම ගන්න බෑ. අපි හිතන්නේ ඒ සද්දයත්, කෙලෙසයත්, බාහිර කරදරෙත් ඔක්කොම එතන උපදිනවයි කියන්නේ. උපදින්නේ එතනේ. ඒක හේතු වෙලා උපදින්නේ කම්බරේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට දැනුණොත් මේ රූප, මේ ශබ්ද, මේ ගඳ, මේ රස ඇවිල්ලා ඔක්කොම පිළිගන්න තැන් ටික තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ. ඔළුවේ. ඒක නිසා මේ ඔක්කොටම හිත මෙහෙවනවල මෙහෙවට තියෙනවා ඔළුවේ එක එක තැන් දිලිසෙන්න පටන් ගන්නවා. රූප බලනකොට ඇහැ ඔප වැටෙනවා. ශබ්ද අහනකොට කන ඔප වැටෙනවා. නාසය ඔප වැටෙනවා. දිව ඔප වැටෙනවා. මේක ඇතුලේ තමයි තියෙන්නේ කියලා දැනගත්තොත් අපිට පුළුවන් වෙනවා නැත්නම් උනන්දු කරවනවා සත්‍යයක් සත්‍යයක් කියලා මෙනෙහි කරන වෙනකොට ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. ඒකට අපේ අවධානය සද්ද නිපදවන තැන නෙවෙයි යන්නේ කම්බරේට පමණයි. එතනින් එහාට යන්නේ. රූපයක් රූපයක් කියලා මෙනෙහි කරපේකනාට කියනවා බලනවා බලනවා නැත්නම් දකින්නවා දකින්නවා කියලා මෙනෙහි. එතකොට ඇහි ඕපෙන් අතර වෙනවා. රූපේ එළියට යන්නේ. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ద్వාර මට්ටමින් දැන් හිත නතර කරගන්න පුළුවන්. මෙනෙහි කරන එකෙන් මෙනෙහි කරන එක අපිට පාලනය කරන්න පුළුවන් ద్వාර මට්ටමින් නතර කරන්න. දැන් සාරිපුත්‍ර සාංශී දීප උපහරණයට බලනකොට කර්කස කටෝර සද්දකින් කවුරු හරි බයිනකොට අපිට මේ බනින්න තැන ගැන හොයනවා වෙනුවට මේ ශබ්ද දැන් වදින කම්බරේ නේද කියලා අපිට එතන නතර වෙන්න පුළුවන් නම් ඒ ශබ්දය මිහිරි වුණත් අමිහිරි වුණත් කම්බරේට කරන්න තියෙන එකයි. ඒ ලැබෙන සංඥාව මොළයට ගෙනියන එක විතරයි. එයා දන්නේ නැහැ ඇත්තටම කම්බරේ අඳුරන්නේ නැහැ. ඒක මේ බණන සත්‍යයක්ද, ස්ත්‍රී සත්‍යයක්ද, පුරුෂ සත්‍යයක්ද මොකක්වත් අඳුරන්නේ ඉතින් ඒකට මේ ස්ත්‍රී භාව, පුරුෂ භාව ඔක්කොම අපි පටලවන හැටි ඇස් දෙක වහගෙන අහගෙන හිටියොත් තේරෙනවා. අර පරණ තියෙන මතකයන්ගෙන් තමයි වැඩේ හිතෙන්නේ. දැස් දෙක වහගෙන ඉන්න වෙලාවේදී ඔන්න භාවනා කරනවා කවුරු හරි එනවා. අසියෙන් හිටියොත් පේන්නේ මේ Taman දිහාට එනවා වගේ. නමුත් බැරි වෙලා රැස් කරලා බැලුව සමහරට එන කෙනෙක් ඇත්තෙත් නැහැ. ආවනම් එයා අපි හිතන තැන නෙවෙයි කටයුතු කරන්නේ. වෙන දැනක කරන්නේ. ඇත්ත එක වහගෙනම හිටියොත් අපි ගන්න වෙනම තීන්දුවක්. ඇත්ත එක ඇල්ල බැලුවොත් වෙනම තීන්දුවක්. ඒ ඇත්ත එක ඇරියත් නැතත් හිත හේත් හිස්තනක් කියන්නේ එයා මොනවෙන් හරි පුරවන. මේකට උදව් කරනවා සංඥාස්කන්ධ. පරණ තිබුණු සංඥා වලින් අර එන සද්දේ මේ අසවලාමයි මේකට මම මෙහෙම කරන්න ඕන කියලා පටන් ගන්නවා. ඒ නිසා සාරිපුත්‍ර සඳහන් කරනවා සද්දයක් සද්දයක් කියන මට්ටමේ ඉඳලා ඇහෙනවා ඇහෙනවා කියන මට්ටමට ආවොත් මේ ඇහිම සිදු වෙන්නේ සද්දේ 133ක් වරගෙන කම්බරයත් උදව් කරගෙන විඥානයත් උදව් කරගෙන ස්පර්ශය පදනම් කරගෙන කිව්වොත් මේ ස්පර්ශ කොච්චර වෙනෙන සුළු එකක්ද කොච්චර අනිත්‍ය දෙයක්ද දුක් දෙන දෙයක්ද කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඒ වෙලාවේ කොට ගහ ගන්න පුටු කර ගන්න දෙයක් ස්පර්ශ වෙන්නේ. අදිශියවත් එහෙම කර කර ඉන්නකොට මඳුරෙක් ආවොත් කඩියෙක් ආවොත් ඇහිල්ල නෙවෙයි සිද්ධ වෙන්නේ කයට යනවා හිත. මෙන්න මේ විදිහට ස්පර්ශය අල්ලගත්තොත් මේ ස්පර්ශයේ හේතු කරගෙන පසපච්චය වේදනා කියන විදිහට ඇති වෙන වේදනාව ඒක අනිත්‍ය වෙන්න වෙනවා මූලික හේතු අනිත්‍ය. මේ වේදනා මත පදනම් කරගෙන තමයි අපි අතීතයේ මේ වගේ වැනෙන සුළු වේදනා පදනම් කරන තමයි අපි සංඥා ස්කන්ධය ගොඩනගා ගන්න තියෙන්නේ. අපි හැඟුම් ටික. අපි යමක් පිළිබඳව හැඟීම් ඇති කරගන්න යුවා. ඒකෙන් තමයි මේ අද ඇහෙන සද්දේ පෙරලා ගන්න. එතකොට ඒ විඥාණය ඒ සංඥාස්කන්ධයට හිත යොදාගෙන සද්ද පිළිබඳ සංඥාට හිත යොදාගෙන ඇහැට යන්න දෙන්නේ නැතුව කට යන්න දෙන්නේ නැතුව හිත රැකලා ඒ හිතේ තියෙන ප්‍රවාහය සංස්කරණය කරන්නේ සංඥා සංස්කාර ස්කන්ධේ නම් ඒක විශේෂ ඇල්මක් තියෙන්න ඕනේ මේ ඇහෙන කටෝර සද්දෙට. නැත්තම් මිහිරියාවට. ඒක නිසයි ඒකට ප්‍රමුඛතාවය දෙන්නේ නැත්තම් සංස්කාර ස්කන්ධයට පුළුවන් ඕන රූප බලන්න. ඕන ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න. නමුත් මේක මොකද්දෝ සංසාරගත බැම්මකට නැත්තම් තණ්හාව නිසා හෝ ද්වේෂය නිසා අර සද්දෙම අහන්න කැමති අනෙක් ඉදරන්න තැන නොති. අනේ එතන සංඥා සංස්කාර ස්කන්ධේ වැඩ කරන්නේ අපි කියලා දීපු තාලයකටවත් එනතම් පෙරනිමිති කියන්න පුළුවන් තාලයකට නේ සම්පූර්ණ අහඹෝකින් වැඩ කරන්නේ. එතකොට මේ සංස්කාර ස්කන්ධයත් අනිත්‍යතාවයක් වෙනවා. ඉතින් මේක අහනවා මේක දකිනවා මේක සද්දේ මේක කම්බරේ අනම්මනම් කියලා වෙන් කරලා පෙන්නන විඥාණය කියන්නේ චිත්ත taত্ত্বය පුදුමාකාර විදිහට මේවටත් වැඩිය බොහොම සීක්‍රෙන් වැඩ කරනවා. අන්නේ විදිහට බලන්න ගියාම මේ ඇහුම්කන් දෙනවා කියන වැඩේ කර්කශ හෝ මිහිරි භාවයේ පැත්තකට දාලා සංසාරේ ඉස්සල්ලාම මතාවට සිටින යාන්ත්‍රණය දැක්කොත් දැකගත්තොත් පුදුමාකාර විදියට හිත සමාධිගත වෙන්න පුළුවන් වීර්යය වැඩෙන්න පුළුවන් සතිය වැඩෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද අර කර්කස සද්දේ නිසා හිත දූෂ්‍ය වෙලා රාග දෝෂ මොහ ගොජ දාන්න පුළුවන් එකේ ඒක කර්කස වුණත් මිහිරි වුණත් ඒ මතින් වීර්යය වඩා ගන්න සතිය වඩා ගන්න සමාධිය වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක තමයි ශාසනය කියලා කියන්නේ. ශාසනය කරනවායි කියලා කියන්නේ මෙන්න මේකට. ඉතින් ඒකටම සාරිපුත්‍ර සංසදන උඹට ගහනවා. කවුරු හරි ගහනවා. ගහනකොටත් ඒ ඇති වෙන වේදනා, ඒ වගේ දේවල් දිහා බලනකොට ඒ ගැහීම නිසා ඇති වෙන द्वේෂය. ඕ වෙන මොනවාක්වත් වෙන විදිහට මේ ශරීරය කියලා මේ කොටස මම කියාගත්ත නිසානේ මේ වේදනාව මගේ වෙන්නේ. ওই ගහන ගැහිල්ල ගහකට ගැහුවොත්, ගලකට ගැහුවොත් මට වේදනාවක් එන්නේ නැහැ. මේ කොටස මගේ කියාගත්තා. නමුත් ඒ ගහපු එකේ දොස් දැක දැක හිටියා මිසක්කා මේ ගැහිම අපි ස්පර්ශ කරන්න හැටි, වේදනා විඳින හැටි, හැඟුම් ගන්න හැටි මොකක්වත් අපි දන්නේ මේ දෙකටම ගැළපෙන නිදර්ශන වශයෙන් කියනවා නම් සරුවචනාංශේ සඳහන් කරනවා අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කි සම්දුස්සීලෝහි බහුජනෝ උන්වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා කාටවත් කෙලෙසක් නොපදිනා තාලෙට කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වර්තන උත්තමයන් වහන්සේ. නමුත් යුදටවන් ඇතෙකු කරා දුන්නෙන් වීදී එන්නා වූ ඊතල වගේ මගේ ඇඟට දිගටම ප්‍රස්පරස් වදිනවා කියලා සරුවතන් සඳහන් කරනවා. අහං නාගෝව සංගාමේ සංග්‍රාමගත නාගරාජෙක් නැත්නම් ඇත්රජෙක් වගේ ඡාපාතෝ පතිතං සරං දුන්නෙන් විහිදී එන ඊතල මට වදිනවා අතිවාක්‍යන්ති චික්කිසම් මේ පඬිතයන්ගේ පඬිත අතිවාක්‍ය මම ඉවසනවා මොකද බොහෝ දෙනා දුස්සීල නිසා ඉතින් සරුවචනාංශේ බුදු වුණාට පස්සේ ඒ වගේ අතිවාක්‍ය වලට ඉවසීමේ ශක්තියක් උන්වහන්සේට යොදවන්න උණයි කියලා කියන්නේ කොච්චර දෝ බුදුන් දැක්ක බුදු බුදු උණයි කියලා හරියන්නේ වෙයින ගතියක් තියෙනවා. ඒ නිසා අපි ඊට වඩා බොහෝම කෙලෙස් සහිත කර්ම වේග සහිත කෙනෙකුට අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැමදාම ස්තුති ලැබෙයි කියලා. එනිසා බුදුහාමුදුරුවෝ දීලා තියෙන ආදර්ශයෙන් සත්‍යයක් කියලා කර්කශ භාවයක් එනකොට ද්වේෂයම ප්‍රතික්‍රියාවම බාහිරවත්ීවම වෙනව වෙනකොට සාසනය කරනවා කියලා කියන්නේ මේක වෙන හැටි බලන්න. ගහන එකත් ඒ වගේ. ඔය පුන්නමන්තානි පුත් හාමුදුරුවෝ කාමතහන් අරගෙන සරුවචනන් සහන ඔබ කොහෙද යන්නේ කමඨාන් සුද්ධ කරන්න. ඒක කියන මම සුණාපරන්ත දේශයට යනවා කියලා. සරුවචනන් කියන ඔබ දන්නවද සුණාපරන්ත ඉන්න මිනිස්සු හරියම ඡණ්ඩයි පරුසයි. දැන් ආරාමිතේ ඒක ප්‍රශ්නයක් නෑ සංස මම යනවා. හොඳයි මේ මිනිස්සු උඹට නිෂ්කාරණය බැන්නොත් අප්පා සංස මම කල්පනා කරනවා මිනිස්සු බැන්න විතරනේ මට ගැහුවේ නෑනේ කියලා මම බොහොම සන්තෝෂ වෙනවා. ඊට පස්සේ සරුවචනන් කියන හොඳයි එහෙම ඔබ කරබනේ ඉන්නවා කියලා බැනලා නතර වෙනත ගැහුවොත් එතකොට කල්පනා කරනවලු මේ මිනිස්සු මට අතින් ගැහුවා මිසක් පොල්ලකින් ගැහුවේ නෑනේ. එහෙම නැත්නම් හෙල්ලකින් බිද්දේ නෑනේ. ඒ නිසා ඕනේ ඒකට කමන්නේ. ඊට පස්සේ කියනවා බුදුරජාණන්ස හොඳයි මේ මිනිස්සු ඒකත් ගණන් ගන්න තුල උට පොල්ලකින්ම ගහනවා. නැත්නම් කඩුවකින්ම කොටනවා. ඊට පස්සේ සම්පූර්ණ මන්තානේ බුත්හාමුදුරුවෝ කියනවා හරි ඉතින් ගැහුවා විතරනේ කෙටුවා විතර මැරුණේ නෑනේ. ඒ නිසා මම ඒක ඉවසනවා. ඊට පස්සේ කියනවා හොඳයි මැරුණා. අනේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේ මේ ගත කරන ජීවිතයේදී කල්පනා කරලා බලනවා නම් මේක නිස්සත්ත්ව නිජීව භාවයේ දැනගෙන මැරුණත් සැපයි ඒක නොදැන ජීවත් වෙනවා කියලා. ඒ නිසා මම මේ මරණය බොහොම සතුටින් බාර ගන්නවා. මට ඒක මේ ධර්ම අවබෝධය පිණිස නැත්නම් මේ ශාසන කිරීමට හේතුවක් වෙනවා කියලා සරුවචනන්සේ සාදු කාරණා. ඥානරාම ස්වාමීන් මට කියනවා එදා කියලා කතාව හරියට පුන්නමන්තානේ පුත් හාමුදුරන්ට කලින් කියලා දීලා වාගේ උත්තර දුන්නයි කියලා හිතන. ඒ තරමටම යෝගාවචරේ. ඒක සාරිපුත්‍ර සාන්ත මෙතෙන්දි කියනවා ගැහුවොත් ඒ වගේ ඒත් කල්පනා කරන්නයි කියලා සරුවචනාංශ අපිට කියලා තියෙන්නේ හරස් කපන කේසකින් දෙන්නෙක් දාලා කපද්දී කේන්ති යනවනම් ඔබ සාසනය කරන කෙනෙක් නෙමෙයි. නිසා මට බැරි නම් මේකේ පේන තියෙන මගේ තියෙන මේ සාසනික හැඟීම අඩුකමයි. එනිසා මම සාසනික හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඒ කපන වෙලාවේදී ඉරණ දෙන්න කපන දෙන්න දිහා බලන්නේ නැතුව තමන්ගේ වේදනා මට්ටමේ. එන දිත්තේ දිත්ත මට්ටම් සුතේ සුත මට්ටම් මෙතන කියන්නේ විඤ්ඤාතේ මුතේ මුත මට්ටම්. ඒ ගන්ධ රස පහස එතනින් අත කරන්න පුළුවන් නම් එහෙනම් නිවන ළඟයි. එහාට ගිය ගමන් අජ්ජත් මට්ටමෙන් පොඩ්ඩක් එහාට ගිය ගමන් අපි මිනිස්සු දෙන්න පැත්තට හිත යෙදුනා නම් ඉතින් අමාරු වැඩේ. ද්වේෂයට වැටෙනවා. ඉතින් ඒ විස්තරය සම්පූර්ණයෙන්ම වෙන විදියකට සාරිපුත්‍ර සඳහන් කරනවා යම් වෙලාවක මధుරෙක් කනකොට කැස්සක් ඇහෙනකොට කාකරි භාවනා කරනකොට ඕසක්ම කරනකොට වේදනාවක් කරදරයක් එනකොට අපිට පුළුවන් වුණා නම් ඒ කෙරෙහි අපි දක්වපු ප්‍රතිචාරය දිහා බලලා ඒක ක්‍රියාත්මක වෙච්ච හැටි එතනින් නතරකරනද ඒ පුද්ගලයාට පුදුමාකාර ආත්ම ශක්තියකුත් සතියකුත් වීර්යයකුත් සමාධියකුත් ලැබෙනවා එතකොට යාට සතුටු වෙන්නේ කියලා තියෙනවා මම අචිනා ශාසනික වැඩක් කරයි කියලා. එතන වටිනා කුසල කර්මයක් කරගත්තා. නැත්නම් වටිනා විදිහට දුක්ඛ සත්‍ය අවබෝධ කරයි කියලා. ඇත්තට මෙතන තියෙන යමක් නොකර සිටීම. ප්‍රතික්‍රියා නොකර සිටීමයි තියෙන්නේ. නමුත් මේ බුද්ධිලා ඒක නොකරේ කොහොමද? ඒ තමන්ගේ චේතනා තමන්ගේ සීමාව ඇතුළත අත වැඩි නතර කරගන්න. ඉතින් ඒ විදිහට කරනවා නම් ඒකට උඟා උදව් වෙනවා මේ ධාතු මනසකාර වශයෙන් ඇතුළත පිළිබඳ අවබෝධය. ඒ වාගේම ඒ ධාතු වශයෙන් බලනවා නම් කෙනෙක් කෙනෙකුට කරන දෙයක් මේකේ නැහැ. වර්ණ කර්මානුරූප ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඉතින් ඒ කර්මය දැන් ගෙවිලා යන වෙලාවේදී අපි අසතිමත්ව අසංවරව ඒකට තවත් ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් වෙන්නේ මොකද? ගෙවෙන කර්මයේ මතින් අලුත් කර්ම රැස් කරනවා. ඒක කවදාකවත් යෝගාවචරයට ගැලපෙන්නේ නැහැ. අමාරුයි තමයි. ඒක තමයි යෝගාවචරය ගැලපෙන ගැලවෙන තැන. ඕනම කර්මයක් ගෙවෙන වෙලාවේ සතුට වෙන්න ඕනේ. දරා කියා ගන්න බැරි කර්මයක් දැන් ගෙවෙනවා. මේක නොදැනුවත්කම නිසා වෙච්ච දෙයක්. ඉස්සර දැන් මේ ගෙවෙන වෙලාවේදී අනේ මගෙන් කාය කර්ම නැත්නම් කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත නොවේවා ගහක් ගලක් වාගේ. හරියට වතුර අසුචි වැඩනට නොකෙලසී පවතිනවා වාගේ. උලඟ අසුචි ගඳ ගෙනිච්චයි කියලා නොකෙලසී පවතිනවා වාගේ. මගේ හිත නොසලී ධාතු මට්ටමින් පවත්න්න පුළුවන් නම් ඒ නැවත නැවත සාරිපුත්‍ර සඳහන් කරනවා ශාසනය කරනවා මේක තමයි ශාසනය කියලා කියන්නේ මේක තමයි අපි කරන ලොකම කුසලය ඒක සඳහායි මේ ආස්වාස් ප්‍රසවාස වාතය අංගමංගානුසාරි වාතය තුලින් ධාතු මනස්කාරය තුලින් අපි ගෙනියන්නේ මේක නිස්සත්ත නිජීව ශූන්‍ය තනක නතර කරාන අපි මේ කරන ප්‍රතිපදාවේ ප්‍රතිඵල එන්න පටන් අර ගන්නවා ඉතින් ඒක මේ මේ පිළිබඳව මූල දැනුමක් නැති කෙනාටත් අර දන්න සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටි කියලා කියන එකයි බාහිරෙන් ආපු දේවල් අනුන්ට මේක ප්‍රතික්‍රියා කරන්න ඕනෑ කියන වැරදි අදහසක් තියෙනවනම් බොහෝම අමාරුයි මේ ගමන යන්න. ඒ වගේම සාරිපුත්‍ර සර්වචනාංශට ඒක කාටවත් පටවන්නත් බෑ. සාරිපුත්‍ර සෝංශරත් බෑ. හැබැයි කරුණාවේ මෛත්‍රී යෝජනාවක් වශයෙන් දෙන්න පුළුවන්. ආර්ය පරිශ්‍රණයක් වශයෙන් උත්සාහ කරලා බලන්නේ කියලා. උත්සාහ කරලා බලනකොටත් අර පස්සේ කිව් විදිහට ගුටි කන වැඩ පැනුම් අහන වැඩවලදී හිත පවත්වන්න අමාරුයි. නමුත් මේ සත්‍යයක් වේදනාවක් කරේ මේදී ආනාපානෙ පැවැත්වීමේ ප්‍රතික්‍රියා නොකර මේක තමයි දිනු කරගෙන දිනු කරගෙන යන්නේ. ඇත්තම කියනවා සක්මණෙන් ගන්න අත්දැකීම පරියන්කේ ගන්න අත්දැකීම සක්මණට දා ගන්නකොට මේක ටිකක් දිනුනේ. සක්මණේ අත්දැකීම එදිනදා වැඩවලට යනකොට ඊට වැඩිය දිනුනේ. එදිනදා වැඩ නෙවෙයි වලින් මේ භාවනා මධ්‍යස්ථානයේ දින වැඩවලින් තමන්ගේ සාමාන්‍ය දින වැඩවලට අනුව තව තවත් ඝන බහල වෙනවා මේක වෙන්න වෙන්න වෙන්න වෙන්න බාහිරින් එන කෙනහිලි වැඩි වෙනවා වගේ හිතුණට ඒක ඇත්තටම අපට අපේ දක්ෂතාවය නැත්තම් ඉවසීමේ ශක්තිය ධාතු මනසකාර වශයෙන් බැලීමට කෙරෙන ආධාරක ධර්මයක් තමයි එන්න සිද්ධ වෙන්නේ. නිසා දවසක අපි ස්තුතිවන්ත වේවි අපි මෙතෙන්ට එනකම් මේ ඉවසීමේ ශක්තිය වඩා ගන්නත් උදව් කරුවේ හිතවත්තු මිත්‍රයෝ නෙවෙයි. වෛරක්කාරයෝ. දඬුවම් කරපු ඇත්තෝ. මේ කට්ටිය මේ හැංගීමකින් තොරව අපිට මේ දේ කරපු නිසා තමයි අපිට මෙතෙන් දෙන්න පුළුවන් වුනේ. ඒක නිසා අපිට ස්තුතිවන්ත වෙන්න වෙනවා යත්තන්ට. අර හොඳ කුමිත්‍රෝ කල්යාණ මිත්‍රෝ අපිට බණ කියලා දුන්නා. නමුත් ඒ ක්‍රියාත්මක කළ බලන්න පරිශ්‍රණය ලබා දෙන්නේ ඒ එන්ජාය වාක්‍ය කීයක් හරි ගාණක් ගෙවන්න වටිනවා. මේ මාස කරපු සේවය කිසිම වුණෝකමතරව ගානකමතරව කරපු නිසා ඒක නිසා මෛත්‍රී භාවනා කරනකොට ඒ වෛරක්කාරයෙන්වත් මෛත්‍රී කරනවා ඒ නිසා අන්‍යාගමික වේවා වෙන ලිංගික වේවා වෙන ජාතියක හෝ වේවා කොයි කෙනාගෙන් අපිට ඒකට ඕන උපකාරය ආධාරය ලැබෙයි ගන්න. අන්න ඒකට සූදානම ගත කරන්න හැම වෙලාවකදීම මේ ධාතු මනස්කාර ගුණය පවත්වාගෙන ගියොත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න එච්චරම පාරමිතා පුරන්න ඕනද කියලා හිතනවා. මේ සක්කාය දිට්ඨිය වැඩ කරන හැටි, මිත්‍යා දෘෂ්ටි වැඩ කරන හැටි, එහෙම නැත්නම් මේ හිතේ වංචනික ධර්ම වැඩ කරන හැටි හොඳට දැනගත්තොත් ඒක එච්චර දුරදි කියන එකක් නෙවෙයි. එන හයට දිගටම තියෙන එක. ඒක බලාගෙන ඉන්න අවදි භාවය වැඩි කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ. භාවනා කරන්නේ සක්මන් කරන්නේ, එදිනදා වැඩ සිය පිටවන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, බණ අහන්නේ. ඉතින් මේිට වැඩිය දක්ෂ ක්‍රමයක් නැත්තේ නෑ. ඉතින් මේක වෙනකොට මුගව දෙනකොට හිතන්න පුළුවන් වෙනසට වඩා දුක් කරදර හොඳට තීව්‍රව ප්‍රණී මේ විශදව වැටෙන ගතියක් තියෙනවා. ඇත්ත. මේ මොකද තුවාලේ තියෙනකොට රිදෙනවට වැඩිය තුවාලේ වනමුකේ පෑදුවාට පස්සේ හුලං වැදුනක් දානවා. ඉතින් වනමුකේ පාදන්න තු බෙහෙත් යන්න බෑ. නිසා මේ භාවනා කරනකොට වනමුකේ පෑදෙනවා. හැමදේම මේ විස්තර වශයෙන් විස්තරණ වෙන්න පටන් ගන්නවා. ඒක නරකකට ගණන් ගන්න එපා. ඒක වැඩි කරගන්න යන්නත් එපා. පැමිණිච්ච අවස්ථාවේදී වඩ වඩා සතුටුමත් වෙන්න මේ සෑම දෙයක්ම ආධාරෝපකාර කරගන්නයි මේ කොටස් සාරිපුත්‍ර සාන්ති ඉදිරිපත් කරන්නේ නිසා ආද ධර්ම කොටාසියක් තම තමන්ට ඒවා පිළිබඳ හොඳ අවබෝධය ලබා ගන්නට ආධාරකයක් ආලෝක ධාරාවක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවයි නිමිති ධර්ම දේශනාව දනත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා Thank you. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ